ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩ පිළිවෙල යොමු වෙලා පූර්ණ කාලිනව ගත කරන අවස්ථාවක්. මේ අවස්ථාවේදී සුත අනුග්‍රහිතය පිණිස සුතමේ ඥාන වර්ධනය පිණිස සාකච්ඡා අනුග්‍රහිතය පිණිස සාකච්ඡාව වශයෙන් ලැබී යුතු ඥානය පිණිස අපි දවසේ වේලාවක් වෙන් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාව අපි වෙන් කරගෙන තියෙන්නේ ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් සඳහා සූතානිග්‍රහිතයක් පිළිබඳ. ඒ සඳහා සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම උපදේශ මාලාවක් පොදු මාතෘකාවක් වශයෙන් අපි ඉදිරිපත් කරගත්තා. ඒකක් කවුරුත් දන්න පරිදි සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙලා තියෙන අනුරුද්ධ සූත්‍රය. ඒ සූත්‍රේලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ මහාන කමී බ්‍රහ්මචර්ය ජීවිතයේ යෝගාවචර ජීවිතයේ තාමත්ම වැදගත් අවස්ථාවකදී මාතු පහළ වෙන ඇත්තන්ගේ සුභ සිද්ධිය පිණිසත් තමන් වහන්සේගේ ඒ ඥානයේ පිළිපීමක් වශයෙන් ඒ තමයි භාවනා ජීවිතයක් ගත කරන භ්‍රමචර්ය ජීවිතයක් ගත කරන කෙනෙකුට තිබිය යුතු ගුණ තිබිය යුතු පැවැත්ම මොන වගේ වෙන්න ඕනද කියලා පහළ වෙච්ච අදහස් හතකට ඉලක්කම් හතකට ගොනු කරා. ඉතින් මේ වෙලාවේදී මේ අදහස අනුමත කරමින් අනුග්‍රහ පිංස සරුවචනාතයෙන් වැඩම කරලා ඒක ඊටත් වැඩි අංග ලක්ෂණ සම්පූර්ණ වෙනවා අංග සම්පූර්ණ වෙනවා අටක් කිරුවොත් කියලා අටවෙනි කාරණේකින් කොට පලන්දලා නැත්නම් ඒක පූර්ණත්වයටපත් කරලා නැවතත් සරුවචන් වහන්සේ තමන්නාන්තේ වැඩ සිටිය තැනට පැමිණිලා වැඩම කරලා එතන හිටිය අනිකුත් මහා සංඝරත්නයේට මේ කාරණාව මතක් කිරීම වශයෙන් කරන දේශනාව අනුවයි මේ සූත්‍රය විකාශනය වෙලා තියෙන්නේ. එතෙන්දී සර්වචනාංශයේ කාරණා අට එකින් එක එකින් එක සංඥා වාස්තරාට මතක් කරලා අපි මේ අද දවසේට මාතෘකා කරගත්ත අංකය පස්වෙනි අංකය විස්තර වශයෙන් විභාග වශයෙන් විචිතුරු වශයෙන් එහෙම නැත්නම් උද්දේශ නිද්දේශ පටිච්චේස වශයෙන් ඉදිරිපත් කරන අවස්ථාවයි අපි මේ pāli පාඨයෙන් ඉදිරිපත් කරන්නේ. උපට්ඨිත සතිස්සායන් වික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ මුත්තස්සතිස්ස. මානෙනි එළඹ සිටි සතිය ඇති කෙනාටයි මේ ශාසනය එළඹ සිටි සතිය ඇති කෙනාටයි මේ Brahmacharya එළඹ සිටි සතිය ඇති කෙනාටයි මේ නිවන් ආදී ධර්ම එහෙම නැතුව සතිය මුඩ වෙච්ච මුක්ත සතිය කෙනෙකුට නෙමෙයි කියලා දේශනා කරනවා. දේශනා කළ සර්වතෙන් අහන දේශන තමන් වාසයේම ප්‍රශ්නයක් අත්කමිතා ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරනවා. මහනි මම මේකෙන් මොකක්ද අදහස කරේ? යන්තං උත්තං කිංචේතං පටිච්චුත්තං මේ සතිමත් කෙනාටයි මේ ශාසනය අසතිමත් කෙනාට නෙවෙයි කියලා මම මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා හරුවත් ආශ්‍රය මතක් කරලා ඉද බික්ක වේ බික්කු සතිමා හෝති පරම සතිනේ පක්ඛේන සමන්නාගතෝ පහණියම් භික්ෂුවක් ඉන්නවා මේ ශාසනයේ සතිමා සතිමා කියන අදහස් කරන්නේ සතිමත් කෙනා කියන අදහස. ඒකෙන් හදාගත්ත නාමපදයක්. සතිමා පරණේන සතිනේ පක්ඛේන සමන්නාගතෝ. එතන මේ සතිනේ පක්ඛ කියන වචනයක් සඳහන් කරනවා සමහර තැන්වල මේක සමාන්තර වේදනා සති සම්පජන්‍ය කියන පදයක්. මේ නීපක්ඛ කියන්නේ නීපක පඤ්ඤා කියලායි අපේ ශාසනයේ සඳහන් උද උපාහරයක් උදාහරණයක් විදිහට කියනවා නම් ඒ විසුද්ධි මාර්ගය වගේ ඒ පොත්වලට පදනම් කරගත්ත ගාතාව සීලේ පතිච්ඡාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජතේ ජරා මේ ගාථාව විග්‍රහ කරනකොට ඉතින් පටන් අරගන්නේ විසුද්ධි මාර්ගයේ කතා ශරීරේ ඒකෙදී ප්‍රඥාව තුන් ආකාරයකින් සර්වඥාන්සේ මේ සූත්‍රයේ මේ ගාථාවේ සඳහන් කරනවා සීලේ පතිච්ඡාය නරෝ සපඤ්ඤ සීලයේ මනාකොට පිහිටියා වූ නරය තමනුෂයා සපඤ්ඤෝ ප්‍රඥාව සහිතයි එතනදී අටුවාචාරින් වහන්සේලා වදා කරනවා මේ ප්‍රඥාව කියලා කියන්නේ සහ උපම් ප්‍රඥාව. උප්පත්තියෙන්ම ඥානවන්තයි. ඒක තමයි ඒ අටුවාචාරින් වහන්සේලා ඔය මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිසහිත කියන වචනයක් ඒ අටුවාවට දෙනවා. ඒකින් කියන්නේ මේ ආත්මෙදීම නිවන් දකින්න හෝ අනිකුත් ලෞක්‍ය ඥානය ලබන තරම් ඥානවන්තයි. මේ උප්පත්ති ඥානයක් තියෙනවා. සහජ ඥානයක් ඒක මේධාවී කියන පදයට සමානයි. මේධාවී කියලා කියන්නේ ඥානවන්තයර කියන නමක්. ඒ උප්පත්තියම ඥානවන්තය. පෙනුමෙම හැසිරීමෙම ඥානවන්තය ගෙනාවු පින සහිතයි. ප්‍රඥාව සහිතයි කියන්නේ. ඊගාවට ඊලපදිතාය නරෝ තපන්නෝ චිත්තං පඤ්ඤංච භාවය. එතනදී ප්‍රඥාව හිත සහ ප්‍රඥාව වඩනවා කියන තරම් ප්‍රඥාවත් වෙනවා. එතෙන් සඳහන් කරලා තියෙනවා මේ චිත්තං කියලා සඳහන් කරන සමත භාවනාවය සමත ප්‍රඥාවය ප්‍රඥා කියලා සඳහන් කරන විපස්සනා ප්‍රඥාවයි කිය. එතකොට ඒක මේ ජීවිතය තුළ වඩන කොටක්. අර සීලේ පදිත්තාය නරෝ සපඤ්ඤෝ කියනකොට ගෙනාවු ප්‍රඥාව. ගෙනාවු පීන ගෙනාවු ඥානය. ඊගාවට චිත්තං පඤ්ඤාන්ත භාවයන් කියලා කියන්නේ වඩන භාවනා කරලද චිත්ත භාවනා විපස්සනා භාවය. ඊට පස්සේ ආතාපි නිපකෝ ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වැර කෙලස් කුසීතකම උණු කරන ගින්න ආතාප ගින්න තාපයක් සහන් කරා කියන්නේ යෝගාවචර සතුව දිබේතු අපි ඊයේ කතා කරපු ආරද්ධ විරිය ඊගාවට ආතාපි නිපකෝ කියන එක නිපක ප්‍රඥාව කියලා එකක් සඳහන් කර දෙනවා සමත භාවනා විදර්ශනා භාවනාවට පරිබාර වූ ලෞකික ප්‍රඥාව ඒක මේ සබ්බ කිච්ච පරිකා පරිනායිකාකට කියන සියලුම කෘත්‍යයන් වලට මුලින් ගමන් කරන්නා වූ පාරිහාරීය පඤ්ඤා පාටිහාරීය පඤ්ඤා කියලා මේකට අටුවාව දෙනවා විස්තරයක්. ඒ කියන්නේ මේ ජීවිතයේ අපේ එදිනදා කටයුතු වල තියෙන සාමාන්‍ය බුද්ධිය කියලා මේකෙන් අදහස් කරන්න පුළුවන්. දැන් අපි ගේන ප්‍රඥාවක් තියෙනවා මේ උප්පත්තියෙම ඊට පස්සේ අපි භාවනා වශයෙන් නැත්තම් මෙලොවටම නෙවෙයි පරලෝකයටම අදාළ වෙන විදිහට ආධ්‍යාත්මික වඩ ප්‍රඥා කොටසක් තියෙනවා. ඒක තමයි අපි භාවනා කියන වචෙන් සඳහන් කරන්නේ. ඊට අමතරව මේ ලෝකයේ ලෞකික ඥාන නැත්තම් ඒවට කියනවා ලෝකායත ප්‍රඥා කියලා. එහෙම නැත්තම් අපිට ඥාන පුළුවන් සාමාන්‍ය බුද්ධිය කියලා. එදිනදා ජීවිතේ සතුටින් සමාදානෙන් දක්ෂව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන ප්‍රඥාව. ඒ ප්‍රඥාව පාටිහාර්ය ප්‍රඥා කියනවා නිපක ප්‍රඥා කියලා. නේපක්ක කියලා කියන්නේ අන්‍යවැනි ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙච්ච පුද්ගලයා. ඒ කියන්නේ බොහෝ අසුබිරූ තැන් ඇති. බෞද්ධ කෙනා. ඒකක් තියෙන්න ඕනේ. ඉතින් මෙතන බුදුරජාන් වහන්සේ මේ උපට්ඨිත සතිස්සායම් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ මුත්තස්සතිස්ස කියන එකට අර්ථ විවරණය දෙන්නේ ඉද භික්කවේ සතිමා සතිනේපක්කේන සමන්නාගතෝ පරම සතිනේපක්කේන සමන්නාගතෝ සතිය වැඩි වීමට අවශ්‍ය කරන්නා වූ හොඳ මේ ලෞකික ප්‍රඥාවකින් සමන්වාගත වූ භික්ෂුව. ඒ කියන්නේ මේ සාසනේ පැවිදි වෙන හැම භික්ෂුවටම මේක තියෙනවද නැද්ද කියන එක විචල්්‍ය සාධකයක්. හැම කෙනාටම මේක තියෙනවා කියන්න බෑ. ඒක නිසා හොඳට තේරෙනවා මේ සතිය වඩන වැඩේ සතිපට්ඨානෙ කියන එක පොඩුවේ හතරමං හන්දිවල පොලේ විකුණන්න පුළුවන් විලඳ භාණ්ඩයක් නෙවෙයි. ඒකට පින් ඇති කෙනෙක්ව වෙන්න ඕන. ඒ පින කියලා කියන්නේ උපම් ප්‍රඥාව විතරක්මත් නෙවෙයි. එහෙම නැතුව මේ සමත විදර්ශනා භාවනා වඩනකොට එන ප්‍රඥාවකුත් නෙවෙයි. මේ සාමාන්‍ය බුද්ධියෙන් දුනුමිරිස් කන මොලේට මේ හොඳ නරක දෙක තේරෙන ගතියක් ඒක පිළිබඳ අවදි භාවයක් ඒක පිළිබඳව එළඹිච්ච ගතියක් තියෙන කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම භික්ෂුවක් ගැනයි සර්වඥාන්සේ මෙතන සඳහන් කරන්නේ සමන්නාගත්ෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා අන්න එවැනි මේ නිපක ප්‍රඥාව ඇතිගෙනා සතිමත් වෙනකොට එයාට දැනෙන සතිමත්ද නැත්තද කියන දැනගදී තමයි චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා බොහෝ ඉස්සර කරන ලද්ද කියන ලද්ද හොඳට මතක හිටිනවා අනුස්සරිතා නැවත නැවත මතක් කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා අන්න ඒකයි මෙතන සර්වඥාන්තේ උපට්ඨිත සතිස්සායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ මුත්තස්සතිස්ස කියලා කියන්නේ මේ මූඩ භාවය මෝඩ භාවය කියලා අපි සිංහල දාගෙන කියනවා මුඩ පුත්ත කියන පද මෝඩයා කියලා මෝඩයා කියලා කියන්නේ කනකොට රාත්කල් ගන්න දන්නේ කොච්චරද මෝඩකම් කරනවා කරමු මෝඩකම නැවත ඒක ප්‍රයෝජනෙට ගන්න දන්නේ සතිමත් පුද්ගලයා කනකොට රාත්කල් ගන්න දන්නේ ඒක නිසා අනිත් දවසේ මම මෙච්චර මැටි කාප් කෙනෙක් කියලා ආය කන්නේ. අනේ ඒකයි මෙතන මේ අවශ්‍ය කරපු ගුණය. ඒක නිසා පරම සතිනේ පක්කේන සමන්නාගතෝ කියන ගුණය අපේ භාවනා ජීවිතයට නැත්නම් අපි මේ යොදන කාලයට ආපසු නැවත ප්‍රතිඵල ලබා දීමේදී ඍජු සාධකයක් බවට පත් වෙනවා. ඒක නැත්නම් අපි කීයක් වරක් කියලා දීපේක නැවතත් කිව්වට ආයෙත් මුණින්නව කලයකට වතුර එක්ක රෝද කොච්චර කිව්වත් ගණන් ගන්න. මේක එක සැරයක් කියනකොටම තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි උග්ගටිතඤ්ඤය කියලා කියන්නේ. කලයේ උඩින් කලයේ මුලින් අතර නම උඩින් අවුර අතර හරපේ කරනවා. ඝටය උග්ගට කරලා තියෙනවා. එතකොට වතුර අක්කරපුවාම කලයේ සාමාන්‍ය අනික් වාදනයක් වගේ හේතුනට වැටෙන්නේ නැහැ. දරුවොත් දරුවා. එවැනි කෙනාට එක සැරයක් කියනකොටම තේරෙනවා. විපංචිකඤ්ඤ පුද්ගලයාට කියලා උද්දේශය දීලා නිද්දේශ කරන්න වෙනවා. දැන් මේ දරුවතෙන් ඉඳක් කරනවා වගේ මොකද්ද මහණෙනි මම මේ උපට්ඨික සති කියන එකෙන් අදහස් කරේ මොකද්ද මහණෙනි මම මුත්ත සති කියන එකෙන් අදහස් කරේ කියලා මේ කියලා දෙන ප්‍රමාණය ඇති. නමුත් ඒ පදපරමනේ නෙය බුද්ධලයට ඒ කියන්නේ අර තරම්ම උග්ඝරිතන්ගේ ප්‍රඥාවක් නැති විපංචිතන් කියන ප්‍රඥාව නැති වෙනාට නෙය බුද්ධලයට මේ සතියේ තියෙන මේ නේපක්ඛය නැත්තම් සතියට ආධාර කරන එකිනෙකට අන්‍යමඤ්‍ය වශයෙන් උපකාර කරන මේ පාටිආර්ය ප්‍රඥාව නික නිපක ප්‍රඥාව අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒක නැති කෙනාට චිර කතාන්ති චිර භාසිතාන්ති සරිතා අනුසරිතා කියන ගුණ හිතින්නේ. බොහෝ කලකට පෙර චිර කාලයක් කියලා චිරාත් කාලයක් කියලා සිංහලට කියනවා. බොහෝ කාලයකට පෙර චිර කතාන්ති චිර භාසිතාන්ති තමන් කරන ලද්දා තමන් කියන ලද්දා සරිතා අනුසරිතා මතක් කරන්න පුළුවන් නැවත නැවත වරක් කරන්න පුළුවන්. මේක ඉතින් හරි සතිය පිළිබඳව එක පැත්තකින් සර්වඥාසු දෙන අර්ථකථනය. එහෙම නැත්නම් මේ ඒ පිළිබඳ විහිතුවක් විස්තරයක් මේ සඳහන් කරා. ඉතින් මෙවැනි කෙනෙක් ඇති කෙනාටයි මේ සාධනය ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම නොවුනොත් මේ මුල යත අඩිය නැති මල්ලකට බඩු දානවා වගේ මේ කොච්චර දැම්මත් ඉවරයක් නැහැ. එතකොට ඒකේ ආශේවති භාවේති බහුලීකරෝති කියන අර පිරින ගතිය, සන්තුප්ති වෙන ගතිය, සම්පත්‍ති කර ගතිය හිතින්නේ නැහැ. ඊගා සතිමත් වෙන කෙනා හොඳට මතක තියාගන්න ඕනේ. තමන්ට මේ සතිය සුපතිත්ථිත සතියක් වඩපත් වෙන්න එහෙම නැත්නම් සති වේපුල්ල කියන අඛණ්ඩ සතිය කියන தත්වලටපත් වෙන්න අර මුලින් කරපු වැරදි ටික මතක තියාගන්න ඕනේ කියලායි මගේ නම් අතකට. ගොඩ දෙනෙක් හිතන්නේ මේ තමන් කරපු හොඳ ටිකයි Taman කියාපු හොඳ ටිකයි මතක තියනවා කියලා. ඒක භාවනා කරන කට්ටිය දන්නව හොඳටම ඇත්තටම මෙතන අවශ්‍ය වෙන්නේ Taman අතින් වෙච්ච වැරදි ටික. ඒකත් මේ ජීවිතය නිෂේධ කරන අදහසින් නෙවෙයි. මම මෙච්චර වැරදි කරලා තියෙනවා. මම මෙච්චර වැරදි වචන පාවිච්චි කරලා තියෙනවා නේ. මම එදා ඒ தත්ත්වයන්ගේ දැකලා නෑ කියන දෙයක් නෑ. නමුත් ඒක කරන්නේ සාමන්ත මෙන්න මේ වගේ ආදීනව ආවා. එහෙමනම් දැන් එතෙන්ද යන්න ඉස්තර වෙලා. එයින් බේරෙන්න අර කරපු වැරද්දෙන් ගත යුතු පාඩම. අර කියපු වචනේ ගත යුතු පාඩම. මේ සිංහලයේ කියමනක් තියෙනවා කියන ලද වචනය ඇත්තු 20 දෙනෙක් දාලවත් ආපහුවත් ගන්න බෑ කියලා. ඒ කිව්වනම් කිව්වා තමයි. වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි. නමුත් ජීවිතය කියන එක එක හීනකින් හමාර වෙන රාත්‍රියක් නෙවෙයි. ඔය සිද්ධියට හා සමාන ඉදි ලක්ෂ කෝටි වාරයක් ඊට පස්සේ අපේ ජීවිතේ අන්නේ වෙනකොට මතක තියාගන්න පුළුවන් නම් එදා මම කටමැටි දොඩවන්න ගිහිල්ලා මෙන්න මේ වචන කියලා මට මෙන්න මේ වගේ නැවත පිළියම් කරගන්න බැරි හානියක් සිද්ධ වුණා. දැන් ඔන්නේ වැනි අවස්ථාවක් ලැබෙනවා පුළුවන් ද කටකට ගන්න. එහෙම නැත්නම් මම එදා මේ ක්‍රියාව පුරුද්දට කරා. හානියක් වෙන්නේ නැති වෙයි කියලා කරා. එහෙම වුණා. ඒ නිසා අදත් එවැනි වාතාවරණයක් දැන් තමයි ඉලා තියෙන්නේ. මට පුළුවන් වෙයිද ඒ ක්‍රියාවට කරගන්න බැරි අන්තභාග කෙනෙක් වගේ ඉඳලා මලමිණියක් වගේ ඉඳලා ඒ ක්‍රියාව නොකර ඉඳ අන්න එතකොට නම් තේරෙනවා භාසිකං චිරකතම්පි චිර භාවිතම්පි සරිතා අනුසරිතා හෝ ඉතින් මේ වෙලාවට පේන්නේ අපි නිකන් එකවරම මේ සතිය එළඹිච්ච ගමන් ඊරි වැටලා යනවා ඒ වචනේ කියන්න පුළුවන් කියන්න ඕන නමුත් නොකියනිකන් ඒ ක්‍රියාව මෙතන කරන්න පුළුවන් කළ යුතුයි කියලා හිතක් තියෙන ලෝකයක් තියෙන නමුත් අපි දන්නවා කෙරුවොත් නොකිරුවාට වැඩිය හානි සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි සංවරය කියලා කියන්නේ. මේක තමයි බයලජ්ජාව කියලා කියන්නේ. මේක තමයි සීල කියලා කියන්නේ. නොකට යුතු නොපනක්කා නොකර සිටින. ඒ නිසා චිරකතම්පි චිරබාහිතම්පි සරිතා අනුසරිතා කියනකොට <clears throat> සදාචාර අර්ථකථනය වෙන්නේ කරන ලද පින් කරන ලද කුසල ක්‍රියා සිහිපත් කරනවා කියන්නේ. නමුත් ජීවිතය අපි වැඩියෙන් කරන්නේ කුසල නෙවෙයි. කලාතුරකින් තමයි හිතලා බලලා කුසලයක් කරන්නේ ඒක කරන්න ගියලත් මරිකම් අමනකම් මෝඩකම් කොච්චරද කොත් වැරද්ද කරනකොට 100%ක්ම වැරද්ද කරනවා ජීවිතේ පිළිලා තියෙන වැරදි කොට තියෙන ඒකයි ධර්මඥානන්තේ කට හොදලා දේශනා කරන මේ මුළු ජීවිතේ මේ මුළු ලෝකෙම දුකක් කිය. සම්බ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා අපි යම් සංස්කාරයක් කරා නම් චේතනාපූර්වක යමක් කරනනම් සියල්ලම අනිත්‍යයි සියල්ලම දුකයි සියල්ලම අනාත්මයි ඒ අනිත්‍යත්වය ගැන අපිට ප්‍රශ්නයක් නෑ අපි කියනවා ඉතින් ওই අනිත්‍යය නම් සියල්ල දුකයි කියලා කියනකොට අපි හිතනවා මේ මම කරපු දෙය නෙමෙයි මට මේ දුක ආවේ අල්ලපු ගෙදර ඌණියම් කරලා එහෙම නැත්නම් මේ ඍතු හොඳ නැති නිසා එහෙම නැත්නම් ආණ්ඩුව හොඳ නැති නිසා කියලා අපි පුළුවන් තරම් ඒක නිදහසට කරන්න හොයනවා මම කියන්නේ බුද්ධවන්තයෙක් මට මේව වෙන්න බෑ කියලා. නමුත් මේ සත්‍යමත් පුද්ගලයාට ලොකුම ලොකු වාසිය තමයි යම් කිසි අභාග්‍ය සම්පන්න අභෞව්‍ය නරක ව්‍යසනයක් වෙනකොට වුණත් ඒ පුදුලයා කවදාකවත් ඒ ව්‍යසනය ක්‍රියාත්මක කරන යන්ත්‍රයේ බඳින්නේ තමන් වරද්ද මරණ දඬුවම් යොමු වෙලා ඒ හිර කසා ගන්න ගහලයක් එක තරහ වෙන්නේ. ඒ මනුෂයා කරන රාජකාරියක් ඒකට හේතුව ඒ රාජාන රාජානට හේතුනේ තමන්ගේ ක්‍රියාව නම් තේරුම් අරගන්නවා අනේ මේ අසරණ මිනිස්සයා මගේ බෙල්ල ගහලා අපරාධේ බෞද්ධ කරගත්තට මේ මම බෙල්ල ගහලා ඉපැතුම් කන්නේ මම පෙර කරන ලද මෙන්න මේ වගේ කර්මයක් එක්කෝ සරිතානුසරිතාතුනත දැකලා නැත්තම් ණය ක්‍රමයේ තේරුම් ගන්නවා පෙර කරන ලද කර්මයක් නිසා මේක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පුද්ගලයා කවදාකවත් ඒ චිත්තක්ෂණයේ අලුතෙන් කර්ම රැස් කරන්නේ. අර මනුස්සයාට බෑලා අර මනුස්සයාට වචන කතා කළා අර මනුස්සයාට ගහගන්න ගිහිල්ලා අලුතෙන් චේතනා රැස් කරගන්න නැත්තේ. මොකද මේ කරපු වැරද්දක් ගෙවිලා යන වෙලාව. ඕකෙන් අලුතෙන් එව්වා එන්නේ නැති තාලෙට බේරෙන්න නම් මේ සතිය පුදුමාකාර විදිහට උදව් කරනවා. මේ පටලවා ගන්න යන්න නරකයි. මේ සතියෙන් නෙවෙයි මේ කාරණාව කෙරෙන්නේ. සතිය මේ කාරණාව කරන්ට හිතට ස්පාසු ලබා දීම විතරයි කරන්නේ. මේ කෘත්‍ය සහ මේ තරාතිරං මැනීම කිරීම කරන්නේ සම්පජන්‍ය. සතිය නැතිනම් ඒ සම්පජන්‍යයට වැඩ කරන්න ඉඩ නැහැ. අපේ හිත නිතරම කවුරු හරි අපිට බනිනකොටම ඒ පුද්ගලයාට එක එක දේවල් කියන්නත් වෙන වෙනවා, එක ටික කියන්න වෙන වෙනවා. එතකොට අපි විවේක බුද්ධිය සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. සතිය මතක් කරලා දෙනවා ඔය මිනිස්සයා නෙවෙයි ඔය උඹට එන්න තියෙන කර්මයන්තරය ක්‍රියාත්මක වෙන්නේ. ඒ මිනිස්යාගේ ඉරියව් දිහා බලලා ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක්ද නෑදායෙක්ද දෙවන මිනිස්සුද සිංගල් මිනිස්සුද කියන මේ ප්‍රශ්නේ ඔබට මේ දැනුම් අහද්දි පුළුවන්ද කියලා බලපන් ඉවසන්න. නැත්නම් මේක සතියෙන් මේ හුදු වචන ටිකක් විතරයි කියලා ඇහිල්ලක් විතරයි කියලා බලාගෙන ඉන්න කියලා දරගත්තොත් එතන විවේක බුද්ධියට ඉදේනවා. අපේ හිත චේතනානුකූලකව පැනලා ප්‍රතික්‍රියා කරන්න යනවා. ඒක බලාගෙන අන්නේ සතිය දෙන ඉඩ හරි ආකාරයෙන් නැවත අලුතෙන් කර්ම රස නොවීම පිණිස ප්‍රතික්‍රියා වශයෙන් කායික වාචික මානසික ක්‍රියා නොකිරීම පිණිස නිපක ප්‍රඥාව යොදා ගන්න බැරි නම් මේ සතියෙන් කොච්චර ඉඳන් දුන්නත් වැඩ ගන්න අමාරුයි. එනිසා මේ සතිය පිටිපස්සේ සතියත් එක්කම මේ නිපක ප්‍රඥාව යන කෙනාගේ ජීවිතේ තමයි පරිණාමයකටපත් සතිය කරලා දෙන්නේ ඒකට අවශ්‍ය සාමකාමී පරිසරයක්. එහෙම නැත්නම් මේ විවේකයක් ඇති කරලා දෙන එක. ඒක නිසා සමහර තැන්වල මේ සති සම්පජඤ්ඤ කියන දෙක එක විදියට එක ළඟම යොදනවා මේ සතෝ සම්පජානෝ කියන පද දෙකෙන්. සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා ඉද බික්ක වේලිකෝ කායේ කායනුපස්සී වේරතාපි සම්පජානෝ සතිමා සම්පජඤ්ඤය ඉස්සරහින් කියලා සත්‍ය පිටපත් වෙනවා. කොහොමද මේ දෙක යුගල පද දෙකක්. එකට වැඩ කරන දෙකක්. මේකට හොඳ නිදර්ශනයක් වශයෙන් මතක් කරනවා නම් මේ ඉදි කට්ටයි නූලයි වගේ කියලා කියන්න පුළුවන්. අපිට යම් කිසි ඉදි කැලි දෙකක් එකතු කරන්න ඕනේ නම් අපි දන්නවා අපේ සම්ප්‍රදාන කෝර තමයි මහාන නැහිල්ල. මේ මහාන කොට නූල තමයි ඇත්තට වැඩේ කරන්නේ. නමුත් නූලට ඒ රෙදි දෙක විදින්න බෑ. නූලේ නැමෙන සුළු ගතියක් නූල් වලින් හදලා තියෙන රෙද්ද හරියට අපේ එකෙක් අපිව විදින්න හදනවට කැමති නැතුව වගේ ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඉදිකට්ටක් දානවා වගේ ඉදිකට්ට හදලා තියෙනවා. අඩින් ඒක නැමෙන්නේ නැහැ. ඒක කාගෙන යනවා. ගියාට පස්සේ අර ඉස්සර දෙන හිංකුන්ගේ හිලෙන් නූලක් ඇදිලා එනවා. අන්තිමට අපි ඉදිකට්ට අරගෙන නූල ගැටේ වැටුණාට පස්සේ නැහිල්ල සිද්ධ වෙනවා. අපි ඉදිකට්ටේ මානවා කියලා කිව්වට වැඩේ සිද්ධ වෙන්නේ නූලේ. ඒ වගේ සති සම්පජඤ්ඤ දෙකෙන් සතිය කියලා කියන්නේ හිත් පිට නැති කිසිම දෙයකට නැමෙන්නේ නැති ශක්තියක්. සතියට නෑ හොඳ නරක. සතියට නෑ සාධාරණ අසාධාරණ. සතියට නෑ හරි වැරදි. සතියට තියෙන්නේ එන දෙයට මොන දෙන එක විතරයි. ඒ නිසා සතිය හිත් පිට නැති දෙයක්. සම්පජඤ්ඤයේ ලැබුණාට පස්සේ තමයි නැත්නම් මේ නිපක ප්‍රඥාවට මේ පහටි හාරිය ප්‍රඥාවට ඉඳ ලැබුණාට පස්සේ තමයි පරණ මෝඩකම සලකා බලලා අලුතෙන් හම්බෙච්ච අවස්ථාවේදී ඒ Tamange මති මතාන්තර ක්‍රියාත්මක කිරීමේ ශක්තිය සිදු වෙන්නේ මේ සම්ප්‍රදායයි. නැත්නම් මේ මේ පක්ක කියන නිපක ප්‍රඥාවේ. ඒ නිපක ප්‍රඥාවට තනි කර යන්න බෑ. ඒකට වැඩි කරන්න බෑ අනිවාර්යයෙන්ම සතිය තියෙනවා. මේකට තවත් උපමාවක් දෙනවා මේ සම්දිස්ථානයේ දුවන්තන එක තේරුම් ගැනීමට උදව් වෙයි කියලා. කොරා සහ අන්ධයාගේ කතාව. කොරේකුයි අන්දේකුයි දෙන්නම ඒ අම්බලමකට එකතු වෙනවා හැන්දාවට මේ හිඟා කාලා. ඉතින් ඒ කොරාට තියෙන ප්‍රශ්න තියෙන්නේ එන එන කෙනා දැකලා ඉල්ලලා හිඟමනක් ඉල්ලන්න පුළුවන් පුද්ගලයා එන කෙනා දකිනවා. නමුත් වෙලා තියෙන්නේ එළියට යන්න විදියක්. කෙනෙක් ඉන්න තැනට පොළට යආගන්න විදියක්. නැත්නම් අම්බලම ගාම ඉඳ වෙනවා. අන්ධයාට වෙලා තියෙන්නේ දකින්නකොට කාගෙත් අනුකම්පාව ඇති වෙනවා කියන්න දෙයක්වත් නැහැ යන්න පුළුවන් නම පාර වෙන්නේ ඒක නිසා මේ දෙන්න එකතු වෙලා අර අන්ධයා පිට කොරා නැගගත්තොත් උඩ ඉන්න කොරාට ඇත්තක පේනවා ඌට පුළුවන් අන්ධයාව යොමු කරන්න යොමු කරපුවාම කොරාට දෙන්න දෙකට වෙලා අපලකට ගිහිල්ලා එනගින දැනගිලා හිඟමනක් ගන්න පුළුවන් ඒ නිසා මේ මෙතන අන්ධයාට ඒ කියන්නේ යන්න දෙන්න පුළුවන්කම තියෙනවා මැනුම් කිරුම් ශක්තිය නැති එක තමයි සත්‍ය සමාන කරන්නේ. උඩ ඉන්න යමකමක් කරගන්න බැරි ඇස් පේන මිනිහට තමයි සම්පජාන්නේ සම්බන්ධ කරන්නේ. ඉතින් මේ දෙකේදී මේ සතියේ තියෙන මේ ඇස් නොපෙනෙන ගතිය අර සදාචාර සම්පන්න නැත්තඳ වෙන්නේ මේ කිසිම හිතක් පපුවක් නැති ගතියක් වගේ. ධර්ම අධර්ම දෙක දන්නේ නැති ගතියක් වගේ. හරි වැරදි දෙක නොතේරෙන ගතියක් වගේ. ඉතින් මේක කොච්චර මේ අපේ සංස්කෘතිය අනුව අපි කොච්චර දෝෂයකට වැරද්දකට ලක් කරගත්තද කියනවනම් ඔය භාවනා කිරීම ඒ විවිධ සතුරු ආක්‍රමණ නිසා අපේ ස්වාමීන් වහන්සේලාට කරගන්න බැරි වුණාට පස්සේ අපේ අටුවා යුගයේ බුදුමාකාර එක පැත්තකට විකෘති පැත්තකට ගිහිල්ලා කියනවා අර්ථකථනවල මූලධර්ම වලට බර ප්‍රායෝගිකත්වය ආවේ. ඒ නිසා ඒ පසු කාලීන කාලේ එනකොට මේ සතියේ තියෙන අන්ධභාවය ගැන නිසා බය වෙලා සතිය පැත්තකට දාලා ඒ වෙනුවට අනිකුත් ධර්මතා ඉස්සරහට කරගෙන තමයි බණ කියන්නයි පොත් ලියන්නයි පටන් අරගත්තේ. ඒක නිසා ඔය අවුරුදු 2500ක් විතර ගියාට පස්සේ ලාංකික ශාසනයේ පසු කාලීන කාලවල සතිය ගැන ඉතාමත්ම කල්පනෙන් කතා කළා. ඒ මොකද හේතුව ඒකේ ආගමික ගතියක් නැහැ සතිය. සතිය තියෙන ධර්ම. පැමිණි දෙයට ඒ එළඹ සිටීම පමණයි සතිය කරන්නේ. මේ ඉන්නේ පිරිමි කෙනෙක්ද, ධානු කෙනෙක්ද, දෙමළ මිනිස්සුද, සිංහල මිනිස්සුද, හොඳ දෙයක්ද, නරක දෙයක්ද, ඒව මේවා තෝරන ගැටිය සතිය. සතිය කාටින් හරියම සාධාරණ ධර්මයක්. අර නිවනේ තියෙන අනාලම්භික ගතිය තියෙනවා. නමුත් ආගමික පැත්ත යන ඇත්තන්ද මේකෙන් කිසි රසයක් නැහැ. කිසිම ආරපද්ධතියක් නැති නිසා ඉබේන සතිය හැලිලා. දැන් අද වුණා පක්ෂග්‍රාහීව මම ප්‍රකාශ කරනවා නෙවෙයි බණ 100ක් අහන්න බණ 100ක් අහනකොට කී දෙනෙක් මේ වචනවත් මතක් කරනවා කියලා බලන්න අප්‍රමාදයේ හෝ සතිය කියන එක මතක් කළා ඒකේ අර්ථකථනයේ අඩුවානේ අටුවාවේ දීලා තියෙන අර්ථකථනයේ හෝ සර්වඥාන්සේ දීලා තියෙන අර්ථකථනයේ හෝ සපේලා උත්තර දෙන්න පුළුවන් කාටද කියලා. ඒ තරම්ම අපි ධර්මයේ පැත්තකට දාලා ආගම ඉස්සරහට. අපි මූලධර්මවාදී ආගංකාරයෝ වුණාට මේ සර්වඥන් වහන්සේ මේ අපිව ගලවලා ලෞකික ප්‍රඥා තිබුණාට ලෞකික ප්‍රඥා හරහා ලෝකෝත්තර ප්‍රඥා සඳහා යෑමට අවශ්‍ය කරන මේ සතියේ ගුණාංගය සර්වඥන් වහන්සේගේ තිබුණ මේ පන්රේ සර්වඥන්සේ දෙන්න හදපු මේ ගැම්ම පුදුම විදියට මලකට කාලා තියෙනවා නැත්නම් මොට වෙලා තියෙනවා. ඒක නිසා නිකන් සාසනය සම්නික්‍රම අනෙකුත් ආගම් වල පැත්තකට වැටෙන ආගම් අතර කහ කුලල් කහ ගන්න මට්ටම තමයි අපි පහත්පත් මේ සතිය ඉස්සර වුණා නම් අපිට මේ ආගම් මට්ටම බොහෝම ඉක්මනට උසන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආගම ප්‍රතික්ෂේප කරනවත් අපි ආගමික නොවනවත් නෙවෙයි අපිට සියලු ආගම් වල තියෙන හොඳ පැත්ත ගන්න පුළුවන්. ආගම් පැත්තෙන් බැලුවොත් මම බුද්ධ ආගමට වැඩියෙන් සලකන්නේ නැහැ. මගේ සූර දෙවින ආගම් වශයෙන් බුද්ධ ආගමක් ආගමක් තමයි. නමුත් මේ බුද්ධ ආගම ඇතුලේ හතර පද්ධතියක්. බුද්ධාගමකට මදයක් තියෙනවා ධර්මයක් තියෙනවා අනිත් කිසිම ආගමක ධර්මයක් අනිත් සියම ආගම් වල තියෙන ආගමික පදාචාර ගති විතරයි කියන බණකොට ඔය විශේෂයෙන්ම දීඝනිකායේ මුල්ම සූත්‍ර 10 සීලඛණ්ඩකේ සඳහන් කරගෙන බුදුරජාණන් වහන්සේ උපහාසයට ලක් කරනවා චූල සීල මධ්‍යම සීල මහා සීල කියන මොකද ඒ වගේ බුදුහාමුදුරන් ඉස්සර කියලා දෙනවා හොඳට සීල ලක්ෂණ ඇතුළේ ඉඳලා තියෙනවා දැන් අපි ඒ එතෙන්ද බෑ එතෙන් බහැලනේ සිල් රැකන්න. බත්. එහෙම පිටතර රකින්නවාගේ සිල් රැකන්න බෑ. ප්‍රඥාවන්ත වෙන්න. මේක ප්‍රඥාව තියෙන කෙනාට විතරයි සිල් රකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ සමා සතියෙන් දිනු වෙන කෙනාට විතරයි සීලේ වටිනාකම තේරෙන්නේ. එනකොට හරිය කියන්නේ එකට හරියන්නේ නැහැ. අන්න ඒ පණ ගන්න, ඒ කියන්නේ සීලයේ ගන්න තියෙන අර්ථය, සීලයේ ගන්න තියෙන ධර්ම ඕජාව මතු කරගෙන ඉස්සරහට යන්න නම් මෙන්න මේ සතිය මධ්‍යස්ථ වෙන්න ඉන්නේ කිසිම පැත්තකට පක්ෂග්‍රාහී නොවන මධ්‍යස්ථ විනිශ්චයකාරයෙකුසේ අභිජ්ජා දෝමනස කෙරෙහි අභිජ්ජා අභිජ්ජා වශයෙන් දෝමනසේ දෝමනසේ වශයෙන් දැක ගන්න මේ සතියේ තියෙන අන්නර තෝරන්න බේරන්න නැති ගතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය තීරුම් ගත්ත දවසේ අපිටම අප ගැන නිවැරදි විනිශ්චය කරන්න පුළුවන් නැත්නම් අපි හැමදාම අපේ පැත්තට විනිශ්චය ගන්නේ පක්ෂග්‍රාහී එහෙම නැත්නම් සක්කාය යුතුය සතියේ දින මේ හොඳ නරක දෙක දකින්න නැති ගතිය එනක හොඳ නරක දෙකට පූර්ව නිගමනවලටපත් නොවන ගතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය නිසා අපිට අපි ගැන වුණත් හොඳ පිළිතුරු කණ්ණාඩියකින් නියම පිළිමිගුව දැක ගන්නවා වගේ විකෘති වෙච්ච කණ්ණාඩියකින් නෙවෙයි වගේ අපි කරන දේකම හොඳ නරක පැත්ත. චිර කතාන්ති, චිර භාගිතාන්ති, සරිතා, අනුස්සරිතා. ඔහොත් කියලා අපිම කරපු දේ අපි පිළිබඳවම විනිශ්චය කරන්න පුළුවන්. ඉතින් මේකට හොඳම නිදර්ශනය තමයි ඔය දැන් ඔය ක්‍රිකට් අහනකොට දෙන තර්ඩ් අම්පයර්. මම ඔය ගිහලා ටොරන්ටෝ කියන්නේ කියලා ඒ රටේ මට කිව්වා ඔය බණ කියන්න එපයි කියලා ඒ රටේ මොකද ඒ රටේ කවදාකවත් ක්‍රිකට් අහලත් නැහැ දැකලා. ඒ රටේ කියන්නේ ගුව පුළුවන් නම් මේ ගෝල්ස් තියෙනවා. මම දන්නේ නැති නිසා මට ඉතින් නිදර්ශනයක් කියන්න බැරි. නමුත් වෙනියුලන්තේ ක්‍රිකට් පොත ටිකක් ප්‍රසිද්ධයි. අන්තිමේ අපේ සිංහලෙන් බණ අහන්නේ ඒ ඇත්තටම කොහොමද ක්‍රිකට් ගහන එකකින් කතා කරගෙන බලන ක්‍රිකට් කියන්නේ. ක්‍රිකට් වල තියෙනවා අපි ඔය හිත බාණ්ඩකාරකම අතර තමයි අදහස ගෙනාවේ තුන්වෙනි අම්පයර් කෙනෙක් යෝජනා කරේ මේ ඒකට අරගෙන තියෙන්නේ ටෙලිවිෂන් කැමරා. අනික අම්පයර්ලා දෙන්නම මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඕන වෙලාවක හියුමන් එරර් එක වෙන්න පුළුවන්. ලංකාවේ නම් ක්‍රිකට් ගහන්නේ ලාංකික පක්ෂයට යැත්තු විනිශ්චය කරනකොට කොහොමදත් අදිනවා අම්පයර් ලාංකිකේ. ඒක ඉතින් ලෝකෙ පිළිගන්න වැරද්දක්. පිළිගන්න සම්මතයක්. ඒක වැරද්දක් වුණා සම්මතයක්. ඒ වගේම කොයි අම්පায়ে කෙනෙක් වුණත් Tamanගේ ධාතිය නියෝජනය කරන පක්ෂයට අදින්න පුළුවන්. ඒක මේ නිසා නව තාක්ෂණයත් එක්ක මේ තුන්වෙනි අම්පায়ে කෙනෙක් එහෙම නැත්නම් හතිකොන හැමතැනම ඉඳලා ටෙලිවිෂන් කැමරාවකින් බලනද විනිශ්චය කරන්න පුළුවන් ශක්තිය බාහිරතර වාසේ ජාතික සමාගම පිළිගත්තා. දැන් අපි අර මිනිස්යාගේ මේ ටෙලිවිෂන් කැමරාවේ තියෙන වෙනස තමයි ටෙලිවිෂන් කැමරාවට රිකඩ් තේරෙන්නේ නැහැ. ඒකට පුළුවන් එන සේරම රෙකෝඩ් කරගන්න එක විතරයි. කිසිම විනිශ්චය කිරීමේ හැකියාවකුත් නැහැ. ක්‍රිකට් ගැහුවත් එකයි, ෆුට්බෝල් ගැහුවත් එකයි, වෙන කුණු හල්පක් කරුවත් එකයි රෙකෝඩ් කරන එක විතරයි. හැබැයි ඕනම මිනිස්සෙක් ගන්න විනිශ්චයට වැඩිය කිසිම කෙනෙක් අභියෝග කරන්නේ නැහැ ටෙලිවිෂන් කැමරාවට. මොකද ඒක පක්ෂග්‍රාහීයි. ඒක නිසා ඕනම අම්පයස්ලා දෙනකට මොන විනිශ්චයක්වත් කරගන්න බැරි නම් අපි මොකද කරන්නේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලන්න. ඔන්න ඕක තමයි චිරකට අම්පේ චිර භාසිත අම්පේ කවිතා අනුස්සරිතා හොපිට. බොහෝ කලකට පෙර කරන ලද්ද කියන ලද්ද මතක් කරන්න පුළුවන් නැවත නැවත මතක් කරන්න පුළුවන්. මේ වීඩියෝ ටේප් එක තියෙන තාකල් සැකනම් මේක අවුට් එකක්ද නැද්ද කියලා ආයෙ දාලා බලපෑයි. ආයෙ දාලා බලපෑයි. මිනිස්සුන්ට කවදාකවත් මිනිස්යාට ඒ මතකේ නැවත නැවත ගන්නකොට හොඳ සතිමත් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම තමගේ පිටචරිතක සංඥාස්කන්ධේ අරදි කෙලෙසෙනවා. කෙලසලා කෙලසලා කෙලසලා මිනිස්යාගේ හිතේ දින කැප පක්ෂග්‍රාහීත්වයේ එනවා. ඕක තමයි මනුස්සකම. මේක ටෙලිවිෂන් කැමරාවකට එන්නන්නේ. දැන් මේක ප්‍රතිම කරගන්න. මේවා report කරන්න. හොඳ දේවල් නරක දේවල් වෙන් කිරීමේ ශක්තියක් උවර නැහැ. ඒ නිසා වෙච්ච සිද්ධි ඇත්ත සිද්ධි ඒ කාලෙම කියනවා මේ එක්කෙනෙක්වත් ඇහුවට කියන්න ගන්න. ඔය ඔක්කොමලා කියන්නේ හොඳයි කියන සංඥාව හිතුවොත් හොඳ පැත්තෙන් තමයි. නරක පැත්ත අමතක. ඒක හොඳ නෑ කියලා කිව්වොත් නරක පැත්ත විතරයි කියන්නේ හොඳ පැත්තෙන් කියන්නේ. ඒ තරම්ම සරිතා අනුසරිතා චිර කතම් පිටර භාවිතම් කියන එක අපි හිතන්නේ ඇත්තටම දක්ෂම මනුස්ස මොලේ කියලා. හැබැයි ඒක අන්තිම පක්ෂතරයි. අන්න ඒ කැකකම තෝරන ගතිය. එනකන් මේ රස මත උළු දාලා රසවත් කරන ගතිය. අතිශෝක්තිය. එහෙම නැත්නම් මේක සංස්කරණය කරන සූත්‍රකරණය එඩිට් කරන ප්‍රූෆ් කියවන ගතිය සතියේ. සතිය සුද්ධකම කියලා ඊගාසරේ පෙන්වන්න පුළුවන් ගතිය තමයි සතිය. يعني ඉතින් මේ නිසා මේකේ ආගමික ගතියක් නැහැ. සතිය ආගමික නැහැ. ඒ නිසා ආගම් වල සතිය උගන්වන්න බෑ. බුද්ධ ආගමේ මං හිතන්නේ සතිය දාන්න පුළුවන් වෙයි කියලා දැම්මොත් ඇහැට ලුණු දැම්මා වගේ ඇහැට දෙහියන්දුනු මෙදුකවා වගේ බුද්ධ ආගම පැතිරෙන්න ඇඹරෙන්න පටන් ගන්නවා. මේ සර්වඥාන්සේගේ ශිෂ්ටත්වය තමයි අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාත් එක්ක මේ ගතිය මුනාසේ සොයාගත්ත දේවල් වල ඉස්සරහින් තිබ්බා. ප්‍රතිපත්තානේ ඒ තරම්ම වැදගත් කරා. මෙන්න මේ කියන අප්‍රමාදය. ඒ කියන්නේ අපි දැකපු දේ, අහපු දේ සංඥාස්කන්ධයෙන් කෙලෙසෙන්න අමාවෙන්නේ නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව එන්නකොටම එන්න තාලෙම බලන්න පුළුවන් හිතේ තියෙන මේ නිකලස් తত্ত্বය. ප්‍රමාණ වෙන తত্ত্বය පළවෙනි වතාවට මනුස්ස මනස තේරුම් ගත්තේ බුදු දන්වා. අනිත් ඔක්කොම තේරුම් ගත්තේ මේක සංඥාවෙන් කෙලසුණාට පස්සේ මති මතාන්තර රුචි අරුචිකම් වලින් කෙලසිච්ච දේ හරි විසිතුරුයි හරිම సౌందర్యයි නියම අර්ථකථනය කියාගෙනයි ඔය ලෝක ආගම් ඇවිල්ලා තියෙන්නේ. සර්වඥාන්සේ මෙතෙන් ආවා. ඇවිල්ලා කල්පනා කරා මිහි මෙතෙන් ඉඳගෙන ඉන්න බෑ. කිං කුසල ගවේෂී වෙන්න ඕන. මම හොයන්න ඕන කුසලේ නම් කිම? හොයන හොයන යනකොට තමයි දැක්කේ ඒ වේදිකාවේ නටන්න ඉස්සෙල්ලා වේදිකාව පිටිපස්සේ තියෙනවා අංග සංස්කරණ කියලා. ඒ අංග සංස්කරණයෙන් පස්සේ තියෙන රංගපෑමක් විතරයි. නියම ජීවිතේ නෙවෙයි. චෞහන්සේ වේදිකාවේ පිටිපස්සේ ඉඳලා වැඩි වෙන ආඩගම්. ඉස්සරහා මේ ඕඩියන් එකේ ඉඳලා නෙවෙයි. සංගමුට දෙන්න වෙන කතන තන්නේ කරන බලපෑම. තනි කර සංස්කරණය කරපු දෙයක් වේ. මේ දේ පේන තාක්කල් අපිට සතිය පිළිබඳ බෑ. අපිට සංසාරයෙන් ගලවෙන්න බෑ. ඉතින් ලෝකෙත් එක්ක නම් ඇවිල්ලා ඒ පවත්තයි. නමුත් ඒ ලෝකයේ ආගේ තියෙන රවටිල්ලට අපිත් රැවටෙනවා. ඒ නිසා කවදාකවත් කොටෙන්නේ නැහැ. ඒ නිසා මේ සතියේ තියෙන මේ වැරදි ටික නැත්නම් අපේ තියෙන imperfection කියලා තමයි මනුෂ්‍යෝගාව තියෙනවා humanity and imperfection කියලා දෙකක් ඒක ජාත්‍යන්තර දෙයක්. අපි සියල්ලම මිනිස්සුෝ කවුරු උඩ ඔළුවේ නේරන කිව්වත් අපිට කියන්න බෑ මේ මිනිසයා අතපල්ලි වැටලා කියලා. ඒ වගේම කීපම මිනිස්සෙකුට අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. ඉතින් ওই දෙකට යන එක තමයි මේ සතියේ මූලික අවශ්‍යතාවය. මෙතෙන් ගත්තට කිසිම රණ්ඩුවක් නෑ තියෙන්නේ. අනේ උඹට අඩුපාඩුකම් දෙනවා. උඹත් මිනිසෙක්, මමත් මිනිසෙක්. කලකට අඩුපාඩුකම් තියෙනවා කියලා සමතාවයේ මතුවෙච්චාම ඕකට තමයි ප්‍රඥාව කියන්නේ. නැත්නම් ඕක තමයි තිබිය යුතු සාමාන්‍ය බුද්ධිය. අන්නේ සාමාන්‍ය බුද්ධිය කියන මනුස්සයාට සතිය හම්බුනාට පස්සේ අපි මේ කරන වැඩේ ගැඹුරක් අතුලාන්තයක් ඒකේ නිම හර පද්ධතිය පේන්න පටන් ගන්නවා. ඒ නිසා සරුවත්නදී සඳහන් කරනවා අන්න එවැනි අතුලාන්තයක් දැකීමේ ශක්තියක් ඇති කෙනාට පමණයි මේ ධර්මය උපට්ඨිත සතිස්සායන් උපට්ඨිත සතිස්ස සතිස්සායන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ මුත්තසතිස්ස අනේ සතිය පාගගත්ත. සතිය කෙලසගත්ත. හොඳ නරක ඉස්තර කරගත්ත. එහෙම නැත්නම් මේ සංඥාවෙන් කෙලසිච්ච සංස්කරණය කරන ලද ධර්මයෙන් කවදාකවත් මේ අපි හොයන ගැඹුරට යන්නේ. අන්න ඒකට කියන්නේ මුත්තස් සතිස්ස කියලා. සතිය මුඩ එනකන් සතිය මොට්ට වෙච්ච විනාඩ කරන්නේ. විශේෂයෙන් මේක ඔය ආනාපාන සති සූත්‍රයේදී සර්වඥන්සේ දේශනා කරලා තියෙනවා ආනාපාන සතිය වඩනවන සතර සතිපට්ඨානෙ වැඩේ. සතර සතිපට්ඨානෙ වඩනවා නම් සත්ත බොද්ධංග වැඩේ. සත්ත බොද්ධංග වැඩෙනවා නම් ඒ සත්ත බොද්ධංග පිළිබඳව ප්‍රපංච කරන්නේ නැත්නම් නිවන එක. අන්න එතන මේ සතර සතිපට්ඨානෙ ඉඳලා බොද්ධංග වැඩෙන තැන වාක්‍යයක් සඳහන් කරන කරුවත් යනවාන්සේ නාහම් භික්කවේ මුත්තස්සතිස සම්පජානස්ස ආනාපාන සතින් වදාන. මහනේ මුඩ වූ සතියක් ඇත්තව වූ මොත්ත වෙච්ච සතියක් ඇති මනුස්සයෙකුට මම ආනාපානි රෙකමන්ඩ් කරන්නේ නැහැ. එයාට හරියන්නේ නැහැ. ඒක නිසා ආනාපාන සතියේදී මේ අනෙකුත් බාධක ධර්ම අපිට එන භාවනා කරන වෙන බාධක ධර්ම නැතුව එක චිත්තක්ෂණයක හෝ ආනාපාන හිත තියන්න පුළුවන් නම් ඉතින් සර්වඥාසි දකින්න විශාල මේ වාසයක් ලාභයක් කුසලතාවයක් පෙරකල පිනක්. යෝධනෙකට ආනාපානෙ හරියයි. ඒකට හේතුව මොකද? ඉතාම සියු. භාවනා කරගෙන කරන යනකොට සියු භාවයේ තව වැඩි වෙනකොට ඒ අසත්පුරුෂයාට එහෙම නැත්නම් මුත්තසතිය කියන කෙනාට ඔළුව නරක් වෙනවා. අන්ධබන්ද වෙන්න පටන් ගන්නවා. මොකද මේ වෙලා තියෙන්නේ. ඒ නිසාම කරුවත් යන සඳහන් කරන මේ ආනාපානසති භාවනාව මූඩ සතියක් ඇති. මේ නම් මොටවිටි සතියක් ඇති වෙනකොට කරන්න බෑ කියන්නේ. විශේෂයෙන්ම මොකද වෙන්නේ එන්නේ එන්නේ එන්නේ අපි යොදන හිත නැත්නම් හිත යොදන අරමුණ බොහෝම සියුම් වෙන්න පටන් ගන්නවා. අනේ සියුම් වෙද්දී ඒ ගොරෝසු වෙලාවේ වකින සියුම් භාවයක් ආනාපානීයම ලකුණක් ඕලාරික ආනාපානිය වගේම සුකුම ආනාපානියත් බලන්න ඕන කියලා සත්‍ය පාග ගන්න එක වට ගන්න එක ගෙනින කෙනාට නම් ආනාපාන සතිය පුදුම මිහිරියාවක්. ඒක අසරුවදනාසික වචනෙන් සඳහන් කරනවා නම් සන්තෝෂේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච කියලා ආනාපාන සති ශීසාන්තහතක. ඒක තාමත්ම සාන්ත භාව. පනීතයි බොහෝම ප්‍රියකයි. කොහරි ආස්වාසය ආස්වාදයක් වෙන්න පුළුවන්. ඒක භාවනා කරන තුනට ආස්වාසය කියන්නේ සුවාසයක්. සම්බදාම ඉතින් යෝගේ තමයි මොනවාරි වෙච්චාම සුවාසයක් හරි. ආනාපාන කරන තුනට ආස්වාසය ආස්වාදයක් වත්පත්. සන්තෝෂය පනීතෝත අසේචනකෝත ආනාපානසති භාවනා කරන කෙනාට කිසිම දෙයක් අලුතෙන් හොයන්නත් නැහැ කිසිම දෙයක් මදි කියන්නේ. දැන් කසින භාවනා කරනකොට කසින මණ්ඩල හදන්න ඕනේ. වෙන අසු භාවනා කරනකොට තෝන් කොටට යන්න ඕනේ. බුද්ධානුස්සති භාවනා කරනකොට බුදුහාමුදුරන්ගේ රූපයක් ඉදිරියට යන්න ඕනේ. নানা ආකාරෝදී විවිධාකාර අඳුම කැඩුම අවශ්‍යතාවයක් තියෙනවා. ආනබාන මොකක්ද? කොහේ ඉඳෙන්ද හිතා, හිතන හිතයක්, ඉඳාන හිතයක් මොන දේ කරත් පණ තියෙනවා නම් ආනපාන. අසීතන් පොත් සුකෝත විහාරෝ ආනාපානය තමයි මේ සුඛ විහරණය අතින් ඉතාමත්ම ආර්ය විහරණයට පිටු සුබුද්දන්ද. ඒ මොකද හේතුව ආනාපානයෙන් මේක කෙරෙනවා නම් ඉඳපු ගමන් ඔය අපි කරන ආනාපාන ප්‍රමාණය හැටියට බලනොත් ගස් කල්යත රහතන් වහන්සේලා පහළ වෙනවා. කවදාකවත් පහළ වෙන්නේ නැහැ. මොකද ආනාපාන සතිය හේතු වෙලා නැති. අපි සංසාරේ පුරා ආනාපාන කරලා කිසිම ಗುಣ විශේෂයක් අපිට වෙලා නැහැ. ඒ සාන්ත භාවයවත් ප්‍රණීත භාවයවත් අසේතන කෝත භාවයවත් සුඛ වේදනයක්වත් අපිට ලැබුණේ නැහැ. මොකද හේතුව මේ ආනාපානයේ දිහා අනුංගේ එකක් වා. හොඳ නරක දෙකෙන් තොරව. වේවානෝ වේවා කියන අදහසෙන් තොරව. මංගල දුමංගල කර්ම වලින් නේද ඔබ රෝහුණත් ආනාපාන සිව්මත්තා. ප්‍රණීන් තුනත් ආනාපානෙ ප්‍රේත නැතුණා උපාවුණත් ආනාපාන. ළඟ තිබුණත් ආනාපානෙ දුර තිබුණත් ආනාපාන. ඇතුළත වෙනවත් ආනාපානෙ පිට වෙනවත් ආනාපාන. අතීත අනාගතවත් උපන්න කොයි කමෙටියක් ආනාපානෙ කියලා මේක දිහා බලන්න මේ සතිය දිනු කරගත්තොත් මේ අපි ලැබු මනුසාති භාවයේ කිසිම අඩුවක් නැහැ. ඊවන් දකින්න කිසිම අඩුවක්. ඒ නිසා මේ සතිය තමයි ඒක මේ හොත බලනවා. අභිෂේක කරන්නේ. කිඹුළු බලනවා. ඒ නිසා අපි මේ කරන්න හදන්නේ මෙච්චර මේ කාලේ වෙන් කරගෙන ධනෙ වෙන් කරගෙන ශ්‍රමය වෙන් කර කර මේ නිතර කරන ආනාපානෙට සතිය කිට්ටු කරනවා. ච අනුසති වශයෙන් ඔය විසුද්ධි මාර්ගෙත් වෙනවා කියලා තියෙනවා. අනුසති හයක් බුද්ධානුසති, කායගත සති, දේවතානුසති, ඡාගානුසති කියලා තසේරම අපි සාමාන්‍ය රත්නදී ඒ කරන දෙයට සතියෙන් යුක්තව කරනවා නම් ඒ කරන සෑම දෙයක්ම පෙර ආත්මයක කර දෙයක් වේවා. මේ ආත්මේ මුල්ම කාලයක් කර දෙයක් වේවා. හොඳට නැවත මතක් කරලා පේන බණ අහගෙන ඉන්නකොට ධර්මසාකච්ඡාවට එදාමට වැරදුනේ අන්න අහවල් විදියට මේක උපකරන්න කියන එකයි. හරසන්න කියන එකයි. ස්වභාවයෙන් නිකම් මේ අඬ දුන්නා නම් හරි නේද කියලා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා කියලා ඒ කරනද පෙර කරලා හරියේ නැති දෙයක්. බණ ඇහුවට පස්සේ ධර්ම සාකච්ඡා කරාට පස්සේ කල්යාණ මිත්‍රව දැක්කට පස්සේ තේරෙන පටන් ගන්න ඇයි එදා හරියන්නේ නැත්තේ හරියන්නේ නැත්තේ මේ ආනාපානය කියලා මොනවද කරලා තියෙන්නේ කෙරෙන් දැරලා බලාගෙන ඉඳලා නැහැ මේ සතියේ තියෙන අර වෙන්න අරින ගතිය අසුපොන් දැන් නැතුව අලුතෙන් මේක රසමසෝළු දාන්න යන්නේ නැතුව වෙන දෙයක වෙන්න අරින ගතිය නැතිකම නිසා ආනාපානවත් කරගන්න බෑ ඔය වේගිල්ලන් දින හාමුදුරුවෝ ඉස්සර ඉස්සලාම ගිහ භාවනා කරන පටන් අරගත්තා සම්පූර්ණ දිනකට. ඒ හාමුදුරුවෝ ඉතින් කට්ටිය පොය දවසට ආවම කියනවලු මේ ආනාපාන දෙකද. මොකද කියලා කියනවලු වාඩි වෙලා. හුස්ම දිහා බලන්නේ හොඳට විතරගෙන මේ අනේ කරුණා කරලා නයි පිළින වගේ පිළිඳ නම් එපයි කියලා. මේ මෙච්චර කල් භාවනා කරගෙන මේ ආනාපානය කරන්න පටන් ගත්තා ඊපස්සේ ඒක තේරුම් ගන්න ඕන ඉතින් අර ඉස්සරහින් එකලා බැරි වෙලාවත් කොණ්ඩේ අලුතෙන් තාප්පෙන් දාන කොණ්ඩයක් එම් බැඳගෙන આવොත් ඇදිලයි. ආනාපානේ කරන්නේ ගියාම කරන්න පටන් අරගන්න. සක්මන් කරන්න පටන් අරගත්තට පස්සේ ඒ පුදුමාකාර ප්‍රතිම භාවයකට පත් කරගන්න. ඉතින් කෙරුවට පස්සේ චිරකත්තන්තු පෙරබාහිතන්තු කොච්චර මතක් කරත් මේක තමන්ම කරපු වැරද්දක් වෙන්න පුළුවන්. මට මොකද හරි ගියේ නැත්ති කියලා ඒක දිහා අනුන් බලන්න ආසේ බලන්න ගුරුවරයෙක් කිව්වට පස්සේ ඒක නැවත සලකා බලන්න ඒක මම කරේ මෙහෙමයි කියලා සැක නැතුව කෙනෙකුට කියන්න දන්න ගන්නා තාක් කවදාකවත් පිළිවෙරදේ නිසා සතිය යම් දවසක යම් කෙනෙකුගේ හිතට ආපු ගමන් ඒ බුදුලගේ සියලු දැනුවත්කම් පඬිතකම් ඔක්කොම බිම තියලා අලුතෙන් පටන් ගන්නවා මම මේ කියපු දේ හුස්ම ගන්නවත් මම දන්නේ ඇවිදින්නවත් මම දන්නේ කියලා ආධුනික ගතියක් ඇති කරගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා සතිය නිසා හැමදාම ජීවිතේ තියෙනවා. කවදාකවත් වයසට යන්නේ. කවදාකවත් මම දන්නවයි කියලා. මම ආනාපානෙ දන්නවා. මට සක්මන තේරෙනවා කියලා කවදාකවත් හිතෙන්නේ නැහැ. ඒක හේතුකුත් තියෙනවා. මොකද ආනාපානයේ පෙර නොදැක්ක නොවිරු ආකාරයට සියුම් තත්ත්වයක් අපි දැකලා ඉන්නේ. එහෙනම් ආනාපාන හොඳට පේනවා එපා වුණා කියලා හිතන්නේ. පේනවා එපායි. ඉන්නවා දකින්න දකින්න තේරෙනවා අනේ මම මෙච්චර කල් මේක නොදැන ජීවිතේ ගත කරාට මේ වගේ නෛර්යාමික සීසත් ධර්මයක් දේශනා කරපු සරුවච්චන් වහන්සේ ආනාපානෙ කොච්චර දකින්නද කියලා. තමන් ආනාපානෙ දකින්න දකින්න බුදුන් දකින. බුදුහාමුදුරුවෝ කොච්චරක් නම් මේකේ කියලා වරක් නැතුව දැකලා කතා කරේ කියලා හිතනකොට මේ තමන් දැකගත්ත දෙක ලැජ්ජ හිතෙනවා. බුදුහාමුදුරුවෝගේ දැනුමත් එක්ක ඉටු කරගන්න බැරිද? එතකොට දිගට දිගට දිගට දිගට අනේ තව මේ ක්‍රමෙම ගියොත් මට තව කොච්චර නොදැක්ක දේවල් දැක් ගන්න පුළුවන්ද කියලා අර නවක හිත ආධුනික හිත තමයි දිගින් දිගට වැඩේ. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට ඒ විග්‍රහයට උපදේශයක් දෙන්න පුළුවන්. නොසුවච බව, කීකරු බව, කියන දේ අහන ගතිය එන්නේ එන්නේ එන්නේ. ඉතින් එවැනි ಗುಣ ආනාපානයේ නොදැක්ක පැතිකඩ දැකීමද පමණක් නෙවෙයි මේ ශාසනයේ චිරජීවණයටත් අත්‍යවශ්‍යයි. ඉතකෝම අපි ඒ අපකරා පැමිණෙන උපදේශවලද අනුරුවත්තන් වහන්සේ අර ආහුල පුංචි ස්වාමීන් වහන්සේ දීපදීක වගේ හැමදාම ජීවත් කරගන්න ඕනේ වැලි ගොඩක් උඩ දාලා ඉන්නේ වැලියට ගානට මතාට උපදේශ ලැබේවා. කවදාකවත් හිතන්න අරගයි මම සාක්ෂිකලේ බුදු වෙන පවුලේ කෙනෙක්. නැත්නම් මේ සිද්ධාර්ථ කුමාරයා ගියාට පස්සේ රජ වෙන්න ඉතුරු කෙනා මම. මම පැවිදිනේ සාරිපුත්තු සාමිච්ච ගා මට කවුද උපදෙස් දෙන්නේ කියලා ඕන තරම් රාහුල කුමාරයන් තිබුණා ඒ තමන්ගේ මාන්නකාර වුණා. ඉතින් මුල්ලින්ම කඩලා දැම්මේ ඕක. නියොත්තෙන් කඩන ළම රාහුල ඔබ හැමදාම උදේට වැලිපතක් උඩ දාලා වැලියට ගාන ඔබ කියලා බේවා කියලා අන්න ඒ වගේ තමයි සතියෙන් අපි වැඩ කරගෙන යනකොට සම්මනේදී අපි පෙරණ දැක්ක විස්තරයක් දකින්නකොට ආනාවානේ පෙරණ දැක්ක විස්තරයක් දකින්නකොට එදිනදා වැඩ කළා රාගය ආපෙලාදී රාගය දකින්නකොට, ද්වේෂය ඇවිල්ලා ද්වේෂය දකින්නකොට කවදාකවත් දැක්කයි කියලා, දන්නවයි කියලා මාන්නයක් ඉන්නේ එකක් බුදුදාන වාස්තුවේ එකක් දෙක අපි දකින්න හරියක් දකින්නේ අදුපාඩු. මාන්නයක් නෙමෙයි. රාගය ආව රාගය දැනගත්තයි කියලා කවදාකවත් මාන්නේ. එහා ඇවිල්ලා මම නොදැක ගියා නම් මොන තරම් වින්නයක් මටත් අනිකටත් කරනවද කියලා ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ. ඒ නිසා මේ සතිය කියන මේ ගුණය මුළු සාසනයම පිළිගනු ගුණයක් අතර ඒ නිසා මෙතන සඳහන් කරන දේවා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තසතිසති. නමුත් මේ සතිය අර ලෞකික ලෝකෝ ලෝමේ සමානයි ලෝකික ලෞකික ධර්ම එක තියෙනවා මොකද්ද සීන පැහැ නැති ගැතිය. මේ ලෝක ධර්ම තියෙන්නෙම මනින්ද. ලෝක ධර්ම තියෙන්නෙම ගලපන්ද. එකින් එකට ගින්න සංගමනය නැත්නම් මානේ තුලයි තියෙන්නේ. සතිය විතරක් නිහත මාන්නක. කිසිම මැනීමකට ලක් කරන්නේත් නැහැ. මනි නැත්තන් අහු වෙන්නේත් නැහැ. ඊ타මත්ම ලැජ්ජාශීලී බොහෝමත්ම පස්සට යන ಜಾති චරිතයක් සතියේ තියෙනවා. ඒක ඊ타මත්ම ඒ කාරණ ලස්සන දොයි ඥානපෝනික ස්වාමීන් වහන්සේ පාරෝමයින් ගුණස් කියන පොතේ පටන් ගන්නකොටම කියලා කියනවා චෛසික ධර්ම එක එක චරිත වශයෙන් නාට්‍යක ජවනිකාවක චරිත වශයෙන් පෙන්ලා දුන්නොත් සත්‍ය තාමත්ම ලැජ්ජාශීලී සමාජශීලී නොවන කිසිම දවසක අයිතිවාසිකම් ඉල්ලා කතා නොකරන බයාද චරිතයක්. ඉතින් සත්පුරුෂයා දැනගන්නවා මෙයා තමයි ඇත්තටම පක්ෂග්‍රාහී නොවි තමන් පිළිබඳව හෝ අනුන් පිළිබඳව අතීත පිළිබඳව අනාගත පිළිබඳව විනිශ්චය කරන්න පුළුවන් එක කියලා ඉලක්කතක් දීලා වැඳලා කියනවා කර්මා කරලා. ඒ තම තමන්ගේ ගුණ හුවා දාක්වන මේ අනිකුත් චෛතසිකයන් අතර නායකත්වය ගන්න බැරි. සත්‍ය කියන අනිවාර්ය නැහැ. මොනෝගතිය පුරි කලබලකාරෝ ඕනිද කරගන්න දෙයක් කරගත්තාවේ මම ඔය ගැටලුවක් ලැබෙනවා. නැවත වඳින්නේ. අනේ නෙවෙයි. මේ ගැටිය මේ දඟලන්නේ ගැටිය අඩුපාඩුකම්. ඒ නිසා ඔබට ආ එහෙම බලන්න එන්න. එන්නේ ආයෙත් කියලා කියලා කියලා කියලා යම් දවසක ඇති ඇවිල්ලා මූලාසනේ ගත්තොත් ඉත්තෑයකට කබල්ලාය කියලා මුත්තාවන් නොකියන කිව්වාගේ ආයෙනම් කවදාවත් යන්නේ. අතිය ගන්නෙත් නෑ, බුද්ධටම ආරාධනා කරනකම් ගන්නෙත් නෑ. ආසනේ ගත්තට පස්සේ කාටවත් පිළ දෙන්නේ. ඒක නිසා අපි දරුවෙකුට දෙන බූදලේ දෙනවනම් අමාරුයි. ඒ දරුවා අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද සතිය ඇතිලා. ඒක කිසි ලුණු රසකුත් නෑ, අඹුල් රසකුත් නෑ, කිනි රසකුත් නෑ, මොකුත් නෑ, නිකම්ම නිකම් දියාරු. වැඳලා හරි කමන්නේ කොහෙන් හරි කමන්නේ මේ සතිය පිළිහිටව ගත්තොත් සිංහාසනයට නංග ගත්තොත් එහෙම නැත්නම් බෙන්ච් එකට අපි කියන්නේ මූල ආසනයේ ශ්‍රේෂ්ඨාධික නමූලත් ඉඳච්ච කවදාකවත් නැතිව නිවන් දැකලා මිසක් ඒක පිළිලා නිසා යාන්ත්‍රණවල සතිය ඇති කරගත්ත දිනාට පුදුමාකාර සාන්තියක් තියෙන්නේ මුත්‍ති කාලා හරි කමන්නේ ලැජ්ජ වෙලා හරි කමන්නේ වැඳලා හරි කමන්නේ මොන දේෙන් හරි කරලා සත්‍ය පිහිටුවා ගත්තා ඒ සත්‍ය අර මූද මැද හරියේ කුණක් මලකුණක් කවවම්ම කවදාකවත් මූද මැද ඉන්න දෙන්නේ නැහැ කියනවා ඒක විරල දක්වාම එළවනවා කියලා බුදු දහමත් කියනවා ඒ වගේ සත්‍ය පිහිටුවා ගත්තට පස්සේ අපේ කිසිම ක්ලේශ මේ චිත්ත සංකාණය තුළ හිටින්නේ තියෙනවා වැද්දි වැද්දි තරන්දි තරන්දි රැළ ගහ ගහ කොමේ දෙන්නේ තල්ලු කරන්නේ මොකද මොහොත මත තල්ම හෙත් නරුණා කවදා හෝ වෙරළට ගෙනත් දානකම් අමුතු රැළක් ගන්න මෙන්න වගේ තියෙන ඕපනයික කියලා ගැතියක් නෛරේ අංග කියලා ගැතියක් තියෙනවා සීසත් ධර්මයේ අපි පව කුසලයේ අකුසලයේ වශයෙන් දාන්න කුසලයේ කුසලයේ වශයෙන් දානවා ඒ කියන්නේ පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සත්‍යයට අල්ලලා දුන්නා නම් කුසල ධර්ම වැඩි වීමටත් අකුසල ධර්ම නැසීමටත් සතිය අනිකුත් සියලුම চৈতසික නිස්සි ආකාරයට මෙහෙ. අනිවාර්යයෙන්ම ගුණක් ඇති වෙච්ච ගමන් මේක මුහුදකට දක්වාම ගේන විදිහට කල්පන ගතිය. ඒක අපිට තේරෙන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. අපිට නම් ඕනේ ඉක්මනටම මේ කුණ හෙලිකොප්ටරකින් ගෙනියලා මුහුදින් දානවා. ඒ සතිය එහෙම කරන්නේ නැහැ. සතිය මුහුද මැද තියෙන රැළම මුහුද මැද තියෙන ජීවලම පාවිච්චි කරලා කවදාහක්වත් මුහුද මැදට එන්න දෙන්නේ නැහැ කල්පන. එන්න මේක දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා සතිය පිහිටුපු කෙනාට දැන් ඉතින් යන්ත්‍රේ වැඩ. උඹට බෑ මේක ඉක්මන් කරන්නත් බෑ උඹට මතක කරන්න. උඹට එකයි පුළුවන්නේ සතිය නොපිහිටපු సంతානයේ සතිය පිහිටවන එක ඒ පිහිටවන්නේ ඉස්සර ගියන්නේ දැන්. ඒක දවසක් මම ওই නිල්ලඹ ඉන්න වෙලාවේදී නිල්ලඹට ගිහිල්ලා බටහිර අහස පැත්ත බලනකොට පේනවා මේ බතලේගලයි ඌරගලයි කියලා කඳු දෙකක්. ඌරගල තියෙන පිටිපස්සේ ඒක ස්වරූපේ ඌරගේ පිටවා. විශාල කන්දක්. ඒක ඉස්සරහින් තියෙන බත්ලේකල ඒකට කියන්නේ බයිබල් රොක් කියලා ඉංග්‍රීසියෙන් හතර ස්කන්ධා. ඒක අර මේ පිටිපස්සේ තියෙන කන්දේ හැංගිලා තියෙනවා. දෙකම නිල්ලට වැහුණාට පස්සේ මොනම තාලකින්වත් නැතර කඳු දෙකක් එකට ඉස්සරහින් තියෙනවා පේන්නේ. දෙකම පේන්නේ ඌරගල විතරයි පේන්නේ. බත්ලේකල ඌරගේ බඩ අස්සේ තියෙනවා. නැවත කොහොමද ඒකට පොඩි මේ පොත්ත බරක් සම්පූර්ණ අනුමානන කයිල කිව්වා. ඉන්න ඔයන්න බලුවක් පෙන්වන්නේ කිව්ව මම ගියා ඉන්න බලුවේ මේ කඳු ගියා බලන්නේ. දැන් ඉතින් මොකද්ද පේන්නේ කිය. මොනවද පේන්නේ? මම කොහොමද කන්නේ නිල්ල ආයත නිල්ල කඳ පේන්නේ. අනේ ඕක මතක තියාගන්න කියලා නිල්ල ආය දවසක නීගුම් වල තියෙන වෙලාවෙදි පෙන්නවා අර ඉස්සරහ කඳ කඳු දෙක අතර මැද නීගුම් වල ෂෝක් එකට දැන් බතලේකලයි ඌරගලයි දෙක වෙන්නේ. එදා අනගහන ගිහලා කිව්වා දැන් පේනවා. ඊට පස්සේ මම කිව්වා දැන් මේ දාගෙන දැක්කේ නැහැ නේද? උතන කඳු දෙකක් තියෙනවා. දෙක අතර මැද නීදුම් බාගුවාම ෂෝක් එකට පේනවා. ඒකෙන් උදා දැක්කේ නැහැ හරියට කියලා වැඩි ගණන් ගන්න නැතුව යන්ති. ඊළ ආයතරයක් නීදුම නැති දවසේ අඳ ගන්න කියලා උතෝ දැන් කඳු කියලා. කන්ද බලනකොට මට ආයෙත් වෙනවා දෙක එක කරනවා. ඒත් ඔළුව ගන්න හිතෙන්නේ මේක ගෙන් කරලා දෙන්නනේ. දැන් ආයතරයක් දෘෂ්ටි මායාව විතර බලාගෙන ඉන්නකොට අර එක සැරයක් දැකපු එක ආයෙත් දැන් හොඳට අර මේදුම නැහැ. ඒක අර ඉස්ලාම දවසේ නිච්චකට එන්නේ ඒ ඌරගලට ඉස්සරහින් බතලේකට තියෙනවා පේනකම්. ඇහැ පැත්ත කරගන්න හිතුවේ. බලාගෙන හිටියා. ඉන්නකොට තේ ඉරිදිය ડોක්ටර් කනලෝ මොකද කියන්නේ? මොකද ඉස්ලාම දවසේ දැක්කේ නැහැ. දෙවෙනි දවසේ මේදුම නිසා දැක්කා. දැන් අද නොබල ඉන්නවා. ඒක දකින්නකම් ඇහැ යන්නේ නැහැ කොහොමවත්. ඉතින් ඒක සත්‍යයක් තුන්වෙනි වගේ තමයි. කවදා හෝ පෙන්වලා දුන්නොත් වෙනස. ඊට පස්සේ දවසේ නම් ආයෙත් එන්නේ ඇනිලා කලවම් වෙලා වගේ තමයි. නමුත් ඒ වෙනස දකින්නකම් සතියෙ මෙතන ඉඳෙන්නේ. එතන වෙනසක් තියෙනවා කියලා පෙන්වෝ දෙකක් අතර ඒ වෙනස ආයෙ එකයි කියන්නේ කලවම් වෙන්නේ හැපියි කියන්නේ. මොන වගේ තමයි සතිය කියන්නේ. ඉතින් මම දෙනවා පොත්තර ඉතින් පොත්තර අනුකම්පාවකින් නේද වෙන්නේ නවත්තුවක්ම වඳ ගන්න ගියා ඒ දුර දිග යන්නේ නැහැ නිදුලේ කරාගේ යන පේනවා. ඒක අතර තියෙන්නේ මේ දෙක අතර අපි හිතාගෙන තියෙන ලෝකෝත්තර ලෞකික ධර්ම අතර වෙනසක් නෑ. මේ මහස්සාද පස්සාද අතර වෙනසක් නෑ. කියන කය වමයි දකුණයි අතර වෙනසක් නෑ. ආස්වාදයේ මුල මැදාග අතර වෙනසක් නෑ. ඒසදීම තැදීම අතර වෙනසක් නෑ. එනිසේ ඉතින් යැවීම තැදීම වෙනසක් නැහැ සීරම තොගේ සලකන්නේ කියන්නේ. ඒක අපි හුඟටම තත්ත්ව ආරම්භ දීලා ඉන්නේ ප්‍රශස්ත තප්පාය. හොඳ කම දෙලා හිතට තියන්න ඕනේ. කවදා හරි එකම දවසක හරි කමන්නේ. ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් දෙන්න කියලා දැනපන් දැනගන්න. පරිච්ඡේද කරලා බලපන්. ඊට පස්සේ දැනගන්න ගහිටපන්. එක දවසක් දැක්කොත්. ආයතරයක් අන්නර විවේකයෙන් කොට අනිවාර්යයෙන්ම අර දැකපු දැක්ම දකින්නකම් හිත ඉතින් බලන්න. මෙච්චර දීලා බලන් ඉඳලා දකින්න කම්ම ඉන්නේ. ඒ වගේම ඒස අපි වම දකුණ අතර බොහෝ විට වෙනසක් නැහැ. වම් පාය දකුණු පාය සමානයි. නමුත් දැක ගන්න අසුලුව එයටම සතිය පිහිටවා ගන්න. හොඳට අනිකොත් බාධා නැතුව කරගෙන කරගෙන යන වෙලාවේ සමහර ඇත්තන්ට තේරෙනවා ඒ දකුණ තමයි වේගෙන් වැඩ කරන්නේ වම ඔය ඇදිලයි. නැත්නම් වම හොඳට හිතලා ගන්නවා දකුණ ඇදිලයි. වම යනකොට අපි විදුලින් පටන් අර ගන්නවා දකුණ යනකොට මුළු පයම පටන් ගන්නවා. ආදි වශයෙන් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ දක් තියෙනවනේ පයට දෙන්නේ වෙනසක් තියෙනවා. කිසිම දෙයක් නැති වුණොත් පය දෙක සමානයි. ඒ වගේ මේක නැත්තම් අපි තුන අල්ලන්න බෑ කියලා ලෙඩ අඩුයි කියලා හිතන්නේ. නැත්තම් දුර්වලයි කියලා. ඔසවන වෙලාවේ යවන වෙලාවේ අතර හබන වෙලාවේ අතර කොටයක් කුස්තන වෙලාව සහ කොටයක් පාත් කරන වෙලාව වෙනස අල්ලලා දුන්නොත් කොයිම වෙලාවක හරි අවුරුද්දක් මහන්සිලා අල්ලලා දුන්නොත් මේකේ අමතක කරන්න බෑ. ඉන්න සතන් ගන්න චිර කතාන්දු කියලා භාගී සම්පේ සරිතා අනුසරිතයි ඒක අල්ලලා දෙන වෙලාවේදී අනිකුත් විචල්්‍ය සාධක තේරම ඉස්තිර කරන්න. එහාට මෙහාට දුවන්න දෙන්න එපා. ඒකම කරන්න. ලක්ෂ වාරයක් කරන්න. බුදුහාමුදුරුවෝ කියනවා කරන්න. ගුරු හාමුදුරුවෝ කියනවා කරන්න. සද්ධාවෙන් කරනවා. වීරියෙන් කරනවා. කොහීම හරි කරලා මේ එසවීම තැබීම අතර වෙන. ඊළඟට එසවීම යවීම තැබීම අතර වෙන. ඒ වගේම දොර අරින වෙලාවේ දොර වහන වෙලාවට වෙනස. පළවෙනි බත් පිට වහන වෙලාවේ බත් කාලේ ඉවරලා අන්තිම බත් පිට වෙන වන්දනාවක් වෙනස. ඔන්න වෙනස්කම් වෙනස්කම් දෙක පුළු පුළුවන් වෙලා එක එක එක එක අල්ලලා දුන්නාට පස්සේ මේකේ ඉස්සලා නම් පේන මෙව බලන්න කිව්වොත් එහෙනම් බත් කන්න හම්බෙන්නේ නැහැ. දොර වහන්න හම්බෙන්නේ නැහැ. මෙව ඔක්කොම නිකන් අර දිනක කරපු වැඩවත් කරගන්න බැරුව වගේ. නමුත් කරගෙන කරගෙන ගිහිල්ලා එකක් අල්ලලා දුන්නාට පස්සේ ඔන්න දවසට සන්තෝෂයක් නෝ අද නම් යන්තම් දැක්කයි. ඊට පස්සේ නම් ආයෙ කපකට කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හිත පිළිලා ඉඳලා නේ. ඒත් මේ අනිද්දා වෙනකොට ආයෙ හිත ආයෙ තනියක් අල්ලලා ඊටපස්සේ දැනට ආයෙකක් අල්ලලා ඔහොම ඔහොම කරගෙන ගියාට පස්සේ පේනවා මේකේ කොච්චර බිරෙව්වා. දැරීමේ පුදුම ශක්තිය. අන්තිමට බංගමතර විචල්්‍ය සාධක අපි කළ ස්ථාවර කරගන්න මේ වැඩේ කරන්නේ. පස්සේ බංගමත යම් නම් විචල්්‍ය සාධක හෙල්ලෙද්දී අනිත්‍යවතියෙදී අර සත්‍ය කෘත්‍ය පටන් ගන්නවා. සත්‍ය ඉන්ද්‍රියක් වෙන්න පටන් ගන්නවා. සත්‍ය ඉන්ද්‍රියක් වුණාට පස්සේ ඉඳගෙන ඉඳලා අපි ඉන්නේ ඥාන හතරක් පහක් කරන කොහොමඩක්වත් කටු දෙරේ පෙරලනවා වගේ දඬු බඳේ ගැහුවා වගේ හතරේ වෙහස. ඉතින් ඒක නැගිටින්නේ බොහෝ විට හලුවකට දාලා නැගිටලා ගියාටත් පස්සේ දන්නේ මට මේ වේදනාවක් නිසා මම නැගිට කියලාවත් දන්නේ. ඒක විතර දෝෂයක් නෑ. මොකද එහෙම තමයි. මොකද ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි අපි නැගිටින්න මට වේදනාව පහළ වෙන 45 වෙනි විනාඩි. මම නැගිට්ටි 50 වෙනි විනාඩි. ඒ පහ විනාඩි පහ තුල තිබුණේම නිකන් පන්නේක් වල දානවා වගේ නලියන ගත්තා. දඟලලා දඟලලා දඟලලා අන්තිමට එපා වෙලා නැගිටිනවා කියන්නේ. නමුත් ඕක හොඳට බල බල ඉන්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ 45 විනාඩියේ ඉඳලාම සතියක් කැඩෙනවා සමාධියක් කැඩෙනවා අන්තිමට 50 විනාඩිය නැගිටිනවා. තාමදක පුළුවන් වෙනවා මේ මේ වැඩේ. දිහා බලන්නේ හරි දින ගෙහෙල්ලෙනවා තමයි කැඩෙනවා තමයි නමුත් ඕක සතියෙන් බලන්නේ. බලන්න නැගිටිය. නැගිටලා ගියාරගත්තා. දැන් මොකද කරන්නේ? කොටක්. මොකක් හරි කරගියාරවත් අර විනාඩි 5 තුළ තිබුණු අර කුලප්පු ගති මොනවත් නැහැ. හිත සම්පූර්ණයෙන්ම අලුත් වෙලා සතිය අමාරුකුත් නැහැ. මොකක්වත් නෑ වෙනකොට. මෙන්න මේ දේ දැකලා මේ වැඩපිළිවෙල ඉඳගෙන ඉන්නා තැන සිට නැගිටින දණ දක්වා අකමැති වාදයක් වාගේ කරන දේ දිහා අනුන් කරන්නා වාගේ බලාගෙන ඉන්න පටන් අරගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් අනිවාර්යයෙන්ම මිනිස්යාට 46 වෙනි විනාඩියේ දෙන්නට වැඩි හැකියි. ඒක ලෑස්ති වෙලා යන්නේ දැන් 5 45 ඉඳලා නලියන්න පටන් ගන්නවා. බලාගෙන ඉන්නම් කියලා බලනකොට ඉච්චරම නලියන්නේ. කොහොමම ගිනත් නැත්නම් මනසින් විනාඩි දක්වාම අර සතිය පවත්වා ගන්න පුළුවන්. සමහර විටක මේ මානසික සාධක සඳහන් කරනවා හොඳට 50 වෙනි විනාඩිය දක්වාම කිතුම අපි සතියෙන් හිටියා 50 විනාඩි නැගිට්ටයි කියලා. දෙල්ලක රජු නිසාවෝ මොකක් හරි නිසා නැගිටිනකොටත් Taman දන්නවනම් මම මේ ආනාපානෙ ඉන්නේ නැත්නම් දෙන්නේ නැකලෙන්නේ ඉන්නේ දැන් මට නැගිටින්න වෙනවා ඒකෝට ඒ පුද්ගලයා නැගිටින්නේ හැම කුංශ අනුකුංශ පුරා ක්‍රියාවක්ම බලබලා නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කිය. ඒ ක්‍රියාව කරලා ඒ පුද්ගලයා රත්නට ගියත් වෙන මැදකට ගියත් ඒ කඩාගත්තේ නැති සතිය නැති සතිය තිබුණොත් ඉරියව්ව මාරු කරයි කියලා කිසිම බාධාවක් නැතුව අර සතිය ඊගාවිතේ ඉරියව්වට ගෙනියනවා. සමහර වෙලාවල් වලට මේ වගේ රිට්‍රීට්ස් වල ඉන්නකොට විශේෂයෙන් මේ පරිහාංශයක කාලය හමාර වෙලා යම් ප්‍රමාණයකට දියුණු කරගත්ත සතියේදී පරියන්කේ නැගිටලා සක්මණට ගියොත් ඒ සක්මණේදී අර පරියන්කේ තිබුණ සතිය හේමම පවත්නවා. ඊට පස්සේ ආදී තුන සක්මණේදී කියලා මානසික සාර්ථකත්වයක් වුණා කිය. සතිය හදාගන්න නැතුව කතා කරගෙන ඉන්න නැතුව වෙන වැඩකට යන්න නැතුව නඩත්තු කරලා ආයෙ ගෙනාවොත් අර පළවෙනි පරියන්ක දිගට ගියා වගේම ඒකේ නඩත්තුවක් තියෙනවා. අතරමැද ඒකේ හානියක් වෙන්නේ. ඒ කියන්නේ පුදුම දැරීමේ ශක්තියක් තියෙනවා මේ සතිය ගැන ඇදහිල්ලෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. එහෙම ගියාට පස්සේ මේ ඉන්ද්‍රිය මට්ටමට ගිය සතිය ඊගාට බලයක් බාටපත් වෙන්න පටන් ගන්නවා. සති බලය. අනේ සති බලය විස්තර කරනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පමාදේ න කම්පතිති සති බලක්. දැන් ඉස්සල්ලා අපි සතියේ ඉන්නකොට අප්‍රමාදයේ ඉන්නකොට ප්‍රමාදයක් වුණා. ඒ කියන්නේ අපිට සති ගිලිහුණොත් අපි අනිවාර්යෙන් පස්චාත්තාප වෙනවා මේ අසවලක් කැස්ස නිසා, දොරහයිය වහපු නිසා, මෝත් සබරක් ආපු නිසා, මොකක් හරි කියලා මේ මට අරමුණේ හිත පවත් ගන්න බැරි වුණා කියලා ඒක මතකෙට ආවත් ඒක මිහිරි මතකයක් වෙන්නේ. අනේ මට සතිය කැරිමා කියලා පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ ආයසරයක් අර මූල කර්මස්ථානය හොයන්නම තමයි නගරන්නේ. හම්බුනේ නැත්තම් පශ්චාත්තාප. ඔබ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා යම් කිසි දවසක තමන්න තේරුනොත් මේ සතිය කියන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි. මූල කර්මස්ථානේ වෙන කර්මස්ථානවල ද්විතීය කර්මස්ථානට ගියත් මේ ඉරියාපත සංදීයේදී දරන බව. ඒක නඩත්තු කරන බව. එනිසා මේ බාහිරින් කරදර වෙනවා. ඉතිරව වෙනක් කරන්නේ අන්නේ මාරු වෙද්දි මට මේ සත්‍ය පවත්න හැටි බලන්න ඕනේ කියලා ගත්තොත් උරු මතක් කරනවා මේ අභියෝගයට ලෑස්ති නම් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට නැගිටතර කමක් නැහැ මේ සත්‍ය කරගන්න. පුළුවන් තරම් අරකට ඇහෙල්ලුම් කරන බව හැබෑව සමාජයේ කැඩෙයි සත්‍ය පුළුවන් තරම් කඩා ගන්න කිව්ව සක්මන්දයක්. සක්මනේ ගියාට පස්සේ අපිට ආය පරියන්කට එන්න හම්බ වෙන්නේ ඊට වතුර කලයක් ගේන්න යනවා. දාර ටිකක් බලන් දෙනවා. ලිපගිනේ මොලවන් දෙනවා. මොන්නෝ හරි කාරණාවක් තියෙනවා. ඒ වැඩේට ගියාට පස්සේ අනේ මේක මේ භාවනාවට ගැලපෙන්නේ නුව මොන කරදරද කියලා හිතන්නේ නැතුව ඉසක්මනේ ඉඳලා මේ ප්‍රයෝජනකදී වැඩක් කරන වෙලාවට සත්‍ය පොතර පාත්තන්න පුළුවන් කියලා බැලුවොත් පරියන්කේ රක්මන සක්මනේ රක්මන මේ පරියන්කේ සතිය සක්මනේ සතිය ඉතින්දා වැඩවල සතිය කියන්නේ යම් විදිහක මල් මාලයක තමුණුකු මල් වාගේ නොවිෂකන ගතියක් එනවා. අන්න එදාට කියනවා ඉතින් පහාන්දර ඇද්දේ කරපු තැන ඉඳලා ඇන්දාවේ ඇස් දෙක වහනකම් මම විකතෝම සමීප පිටවන්න ඕනේ කියලා අදිස්ථානයක් ගන්නවා. ඉතින් මේක බොහොම පරදින පට වෙන අදිස්ථානයක්. බොහෝ විට සතිය. නමුත් අපිට ඒක අල්ලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වෙලාවටයි මට සතිය ගොඩක් අඩුයි. මේ වෙලාවට සතිය තියෙනවා. මේ ඉරියව්වේදී සතිය තියෙනවා මේ ඉරියව්වේදී නේ. එන්න මේ යාවි කෑම කනකොට සතිය තියෙනවා මේව කනකොට නැහැ. මේ අසවල් පුදුලත් එක්ක ඉන්නකොට සතිය තියෙනවා මේ පුදුලත් එක්ක නැහැ කියලා දවස පුරාම නිදා ගන්න ගිහලා කලගේපත් වෙනකොට අර දවසේ සතිය කියලා කියන්නේ එක දිගටම සරිතා අනුස්සරිතා කියන විදිහට විස්තර කිය හැකි තත්ත්වයන් අපිට තේරුම් ගන්න විස්තර කියන හැකි කනකාඩු හැකි තත්ත්වාශක්තිය. ඒක උපමාවට දෙන්නේ අපි ඇඟිල්ලේ බින්ද ටිකක් ගාගෙන නූලක් අල්ලලා නූල ඇදගෙන ගියොත් ඇඟිලි දෙක නූල අල්ලගෙන ඉන්න තාකල් නූල වටනවා. ඇඟිලි දෙක ඈත් වෙච්ච ගමන් ඒ නූලේ වර්ණ නැති වෙලා අපිට තේරෙන බලන්න මේ ටිකිය ඇඟිල්ල අල්ලලා නැහැ. වශයෙන්. අනිත් වගේ නූල දිගටම තින්ත ගෑවිලා තියෙනවා අපි කියන දවස් පුරාම සතිය. ඒක වෙන්නේ අනන්තවත් පරිකදී යනවා. කොහොම ගිහිල්ලා මේක සැලකීමක් වෙන්න වෙන්න තින්ත ගෑවෙන තන් වැඩි නොගෑවෙන තන් අඩු වෙන විදිහට මේක කොටු වෙනවා. දවස් පුරාම බැරි වුණත් සත්‍ය අධිෂ්ඨානයේ ඉන්නකොට වෙලාවක් එනවා ඒ මේ දැන් මම යන්න හදන සතිය කැඩෙන වැඩකටයි. මේක ඉතින් ආයෙ ගොඩ ගන්න මට මෙච්චර වෙලා යනවා කියලා සතිය කැඩෙන්න ඉස්සෙල්ලා දන්නවා. සතිය නැවත පිහිටන කොටත් දන්නවා. අතරමැද කාලේ සතිය නැති බව දන්නවා. මෙන්න මේකට කියනවා සතියට අසතිය අහුවෙන වෙලාව කියලා. අප්‍රමාදයට ප්‍රමාදය අහුවෙන වෙලාව. මෙන්න මේක තමයි යෝග ජීවිතේ දැන් කෙල්ලන් අපි වැඩි දියපත් වෙනවා කියලා ගත්තේ. එන ලෝකේමයි කියලා සතිය ලෝකේම වෙලා. ඉස්සෙල්ල වැටි වැටි වැටි වැටි තණ්ඩන් වල පිච්චි පිච්චිගේ සතිය අන්තිමට අඛණ්ඩ වෙලා මේ වෙලාවේදී මට සතිය නැති වෙනවා මම අසවලත් ඒ වෙලාවේ කතා කරන්න යන්නේ කතා කරනකොට මට සතිය නෙමෙයි හොඳටම දන්නවා. ඊට පස්සේ ආපහු ආවට පස්සේ ඒවා හරියන්නේ මම සතිය පිටනවල සතිය පිටන ගන්න ගන්න. ඒකෝද මෙන්න මේ ටිකේදී සතිය නෑ කියලා දැනගත්තට පස්සේ ඉස්සර තිබුණ පශ්චාත්තාපයෙන් දැන් සතුටක් ඇති වෙනවා. එහෙම නැත්නම් ආයක සැලෙන ගැත්තේ අඩු වෙනවා. පමාදේ න කම්පතිටි සති බලන් කියලා කියන්නේ අසත්‍යමත් උණයි කියලා කම්පාන වෙන කෙනෙක් තමයි සතියේ බලය. නැත්තම් සතිය පන්නරි. සතිය මෝරන වෙලා, කිරිවදින වෙලා. වැඩි වියපත් වෙන වෙලා. ඒක නිසා කවදා හෝ Tamange අසතිමත් මොහොත Tamanම දැකලා ඒක පස්සත්තාව නොවන දවසක් එන්නේ. භාවනාවේ ඉන්නකොට එනවා භාවන පරිණතමයි ඉන්නේ. බර්ත් උවර සත්‍යය. මොන්නම තාලෙකින්වත් මූල කර්මස්ථානේ වෙනසක්. ආනාපානෙ තියෙන ගෝරේ තියෙන්නේ. සද්දත් හේයයි. වේදනත් තියෙයි. හිත කලබල වෙන්නේ නැහැ. මේක මොන්න කුණු වෙච්ච අට්ටාරු හැටෙත් කියලා කිව්වේ. ඒක හිතෙන්නේ පුළුවන්. එින් ගන්න දියෝගාවට හරියට පච්චත්තා වෙනවා. අනේ ඉස්සර නම් මට කප්පිය තිබ්බාම කාන්දන් කාන්දේ යකඩයක් ඇල්ලුවා වගේ හිතෙනවා. දැන් නෑ. හැම අරමුණක් දිහේම හිත සමබර වෙනවා. මේකට කියනවා සත්‍යයේ සමරසභාවය කියලා. මෙන්න මේකෙදී නොසැලෙන කෙනා තමයි මේ උපක්ඛිත සතිස්සා වික්ඛවේ ධම්මං නාහං ධම්මෝ මුත්තස්සතිස්ස කියන වචනේ ධර්ම රසය විදී. යම් කිසි කෙනෙකුට බැරි නම් මේ විදිහට වේදන ඕන වෙනකොට වරින් වර ආනාපානත් යන. ඒකත් බොහොම සියුම්. සමහරවිට හද්ද ඇවිල්ලා මම නිසින්ින්ද මගේ මනස් තත්ත්වය මගේ සංකානේ කෙලෙකේ. එහෙනම් නිසින්ින්ද හිතෙන්නේ. නිසින්ින්ද වේදනාව වැඩි. දැන් මගේ හිත සැලෙන්නේ. ආනේ එතෙන් ඇවිල්ලා මේක දිහා මේ බර්ඩ්ස් ආයි යූ කියලා කියන්නේ උඩට ගිහිල්ලා පොළොව දිහා බලනවා වගේ බලන්න පුළුවන් තත්යකට ආපු දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ පුංචි පුංචි කෙනෙහිලි වලින් කෙලසිලි වලින් හිත කෙලසෙනවා. හැබැයි මේ කෙලසෙන්නේ නැත්නම් අපි දක්වන ආකාරයෙන් ඕනනම් අපිට කෙලසෙනවා කියලා පශ්චාත්තාප වෙලා භාවනා කඩා ගන්න පුළුවන්. මොසාරිපුත්තු සාංශය සඳහන් කරනවා පමාදේන කම්පතිටි සති බලන්න. හොඳටම දන්නවා හිත ඇති ඉස්සර වගේ මූල කර්මස්ථාන මිශ්‍රයින් කරගන්න දඟලන්නේ. මේ පිළිලි වේදනා හද්දවලට එන්න දෙනවා නමුත් මොකද්ද ඉති කී කරුව මොකක්ද මේක හරියට ගුරුවරයෙකුට හුඟක් කියන්නේත් නෑ මොකද හිතන්නේ මේක නිකම් මේ වැරදිලයි. ඔය කියපු දවසේ අතන ගුරුවරයා භාවනා කරව ගුරුවරයෙක් නම් කියනවා අන්න එතින් නොසැලී ආනේ දෙන්න යනකොට තමයි මේ සතිය සෑම අරමුණකටම සමරසය වෙන්නේ. මෙතෙන්දි තමයි අපි අපේ තියෙන මේ තෝරන බේරන ගතිය. අරක තුනක් හොඳයි මේක දුන්නත් අරින්දී කියන ගතිය නැතුව ඒවා ඇවිල්ලා මොන විදිය කෝලම් කරන්න හැදුවත් මොන විදියෙන් අපිව නලවන්න හැදුවත් එලවන්න හැදුවත් හැම දෙයකම එන තාලෙට එන්න ගන්න බලන්න මොන්නම තාලෙකින්වත් බැරි වෙනවා මේ දෙයකට අපිව එතකොට බිම දාගන්න මේ තමයි ඉස්ලාම මේ නිවන පිළිබඳව තියෙන මේ බාහිර දේවල් වලින් අපි නොසැලෙන මට්ටමට අපේ හිත සමබර වෙනකොට පේන ලකුණු. මේක ඉතින් භාවනා කරලම වරද්දගෙන ඒක මේක මේ ඇත්ත ඇති හැටියෙන් ගුරුවරයෙකුට කියලා ගුරුවරයෙන් අහගෙන Taman කවදා හෝ ඒකේ පරිණත භාවයක් එහෙම නැත්නම් අපි කියන පහගුණ්‍ය භාවයක් දිනු කරගත්තට පස්සේ තේරෙනවා මේක උත්පත්තියෙදිමත් අපි ළඟ තියෙන නැත්නම්ත් අපි මේක අගය කරලා නැහැ. අපි හිතනවා මේ වගේ දෙයක් වෙනකොට ඇඬුවේ නැත්නම් කනගාටුනේ නැත්නම් සැලුන් නැත්නම් ඒක වටින්නේ නැහැ කියලා. දැන් සතියේ දිනු කම නිසා මුලින්ම පවතින සීලය නිසා අපි කොච්චර දිනුවත් නොසැලී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගැතිය වෙනකොට අපිටම සැකයක් එනවා. අපි ළඟ තිබුණ මේ චක්කුම දේවල් දිහා අපි සැලෙන ගැතිය, පපුවක් තියනවා කියන ගැතිය නිකන් කැලස් වෙගෙන යන්න පටන් ගන්න අපැති එකක් එන්න පටන් හරියට වැරදුනත් නිවැරදි බාර ගියත් වැරදි බාර ගියත් ඔය ටිකක් කළ ඉඳගෙන බලන්න පුළුවන් මේක තමයි සාමාන්‍ය කන්ති කියලා කියන්නේ චිතික්ෂාව කියලා කියන්නේ ඒ නිසා බුදු දානහත් වෙන කන්ති වරමන් තපෝ චිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා මගේ දේ දිහා බලලා වහාම කුලප් වෙන්නේ නැතුව මේවත් මේ සති භාවනා නොකරව අරබ වේකල් කරගෙන නෙවෙයි මේ කතා කරන්නේ හොඳට පුරුදු වෙනකොට අනිවාර්යයෙන් මෙතෙන් දෙනවා. අවඩ පස්සේ මේ කාලවම් වෙලා තියෙනවා දැන් කෙලසිලා තියෙනවා. නමුත් කටවාන බලන්න. ඒක දිහා හතියක් තියෙනවා. එතන හතියක් තියෙනවා. ආනේ සත්‍ය අඳුනගත්තට පස්සේ තේරෙන පටන් ගන්න මේ විශ්ීමේ ශක්තිය. ඒ කියන්නේ මේ සිද්ධියත් ඒ බලන හිතත් අතර උන්සි ඉරසීමේ සියක් තියෙනවා. උපේක්ෂා සියක් තියෙනවා. තිතික්ෂාවක් තියෙනවා. ආ නෝක තමයි දිනුලා දිනුලා දිනුලා අන්තිමට වස්තු විශේෂණයක් වුණා, ඥාති විශේෂණයක් වුණා, මොනවා වුණත් ඒකෙන් ගැලෙන්නේ නැති. ඒකට වහා ප්‍රතික්‍රියා කරන්නේ. බලන්නේ පුළුවන් ගැටි එනකොට අර වැටි වැටි කණ්ඩ පවත්වපු සතිය නිසා තමයි මේ අසතියත් සතියට යට කරගන්න පුළුවන් තත්ත්වෙට. ආනෙකට කියනවා පරම ඉරෙන් සති වේකුල කියලා. සතිය වේකුල භාවය කියලා. අඛණ්ඩ සතිය කියලා කියනවා. නැත්නම් රහතන් වහන්සේලාගේ මට්ටමේ තියෙනකොට ඒ සතිය පුදුම විදියට මේ බිම දාන්නද කොච්චර පයින් යවුවත් නැගිටින සතියක් වාදපත් වෙනවා එතකොට සද්ධාව වීර්ය වගේ දේවල් ඉබේම කීකරු ඕන පැත්තකට කීකරු කරගන්න එතකොට සමාධිය මහ ලොකුට සලකන්නේ ඒ කියන්නේ උනොත් සමාධිය තියෙයි නමුත් දැන් සමාධිය නැති බවට ප්‍රඥාව තියෙනවා දැන් සතිය නැති බවට සතිය තියෙනවා ඒ නිසා මෙතෙන් කියනවා සමාධිය උච්චකම වැදගත්ම සාක්ෂිය විදිහට කලකන්නේ සමාධිය නැති වුණත් සතිය තියෙනවනම් විගරට පවත්වා ගන්න පුළුවන් ශක්තිය. මෙන්න මේ විදිහට සතිය බලයක් බවට පත් වුණාට පස්සේ තමයි සතිය බොද්ධංග පාරේ. ඊට පස්සේ බොද්ධංග ධර්ම පටන් ගන්නෙම ලහ ගහනකොටම තමයි කිව්වා වගේ සතිය. බොද්ධංග වෙනකොට අනි හැම ಗುಣ ධර්මයක්ම සතියට ඇතුළේ. සතිය තියෙනවනම් ධම්ම විචේතී ධම්ම විචේ කියනවනම් වීර්යය තියෙනවා. ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා යම් වෙලාවක සතිය බොද්ධංග මට්ටමට ගියාන ඒ මතුවෙන ධර්ම පරිවිචති පරිචිනති පරිවිමන් සම්මාපජ්ජති ධර්ම දිහා පූර්ව නිගමනවලින් කරව. තමයි රුචි අරුචිකම් පැත්තක දාලා. සංඥා ස්කන්ධයට ඇඟිලි ගහන දෙන්නේ නැතුව ඒ ධර්මතාවය විමසන්න පුළුවන්. විමර්ශනය කරන්න පුළුවන්. විමසාන්නේ කපල කොටල බලන්න. එතකොට තමයි සතිය අඩුපාඩුකම් සතියමත් අහු වෙනවා. සද්ධාව අඩුපාඩුකම්, වීර්යය අඩුපාඩුකම් සේරම අහු වෙන පටන් ගත්තාම ධර්ම දැන් Taman ඉදිරියට එන දේවල් බුදුන් දැක්ක සමයේ එලෙසිට ටිකෙන් Taman දකින්න හැටියට නේ. රහතන් වහන්සේනමත් දකින්න හැටියට ටික ටික ටික ටික ටික තේරෙන පටන් එතකොට අර වීර්යයේ තියෙන අර කලබල ගති ම්ලේච්ඡ ගති නෑ ඉන්දසියෝ බොහෝම කීවර වීර්යයක් තමයි පාවිච්චි කරන අච්චර දාඩි දාන්න ඕන කමක් නෑ කිසිම දෙයක් කාට පැලෙන්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට තමයි ප්‍රීති පස්සද්ධි වගේ ඒ ධර්ම විශේෂයෙන් හම් වෙන අර තාමත්ම සියුම් ගැඹුරු ධර්ම මේ බොද්ධංග මට්ටමට ගිහිල්ලා සමාධියට ගිහිල්ලා. ඉතින් ඒ වෙලාවට යනකොට සතිය අර බල මට්ටමත් ඉක්මවලා එහාට ගියාට පස්සේ මොන දේ වුණත් මොන දේ කළත් ඒ පිළිගල කවදාකවත් අනවශ්‍ය විදිහට තමන්ට සාප කරගන්න. අනවශ්‍ය විදිහට Tamanට නිග්‍රහ කරගන්න. Taman අතින් වැරද්දක් වුණානේ. හොඳටම කාට හරි වෙනවා. අනිවාර්යයෙන්ම පුදුලයි කාට ගිහිල්ලා විවේකීව කරුකටේ විදිහට මතක් කරනවා මම තියෙන දෙයක් වුණා. ඊකලක් කිව්වා හෝ නොකලක් කිව්වා හෝ ඔබතුමාට ඔබතුමීට මතක් කරලා සමාවෙන්න. එහෙම තියෙදි කවුරු හරි ඇවිල්ලා Taman නොකරපු වැරද්දකට චෝදනා කරනවා කොච්චර චෝදනා කරනවා. ඒ බුද්ධලගේ හිත හැලෙන්නේ නැහැ බුද්ධල ගන්න මම මේක කරපුවා නෑ. මම මේකට චේතනා සම්බන්ධ වෙලා මොකද ඉතින් මන්ට ඉතින් අනිකත් ඇවිල්ලා කියන කොච්චර දෝ අපිට ගහපා දෙන්න ආද. වැඩක් නෑ මොකද මේ බුද්ධිලා හරිතානුස්සරිතා චිර කතම්පි චිර භාසිතම්පි හරිතානුස්සරිතේ පුත්‍ර ගන්න ඒ සිද්ධියෙන් මම සම්බන්ධ වෙන වෙලාවේ මගේ චේතනාව මොකක්ද? ඒ කවුරු මොන විදියට කිව්වත් මම එහෙම දෙගලන්නේ නෑ. එහෙමනම් මේ බුද්ධිලා කියනවා තමා වෙන්ද වෙච්ච ආරම්භක මම මට මෙහෙට කන දෙයක් නෑ. අන්නේ විදිහට හරියට Taman කරා පැමිණෙන හැම සංඥාවක් විශේෂයෙන්ම ඒ සතියෙන් පෙරලා පාවිච්චි කරන පටන් ගන්න ඊට පස්සේ තේරෙනවා අපි දවසේ කොච්චර අහකැන කුණු කන්දන් නිසා හැලෙනවා. අහකැන රෙද්ද අපේ දාගෙන කනවා කනවා කියනවා. එහෙම කියන්නේ නැත්නම් අනුන්ට බයි. අන්තිමට සතුටුමත් වුණාට පස්සේ තේන ස්වභාවයෙන් අපේ හිත ඉතිර දූෂිතයි. මේ පරිසරයත් එක්කයි. එහෙම නැත්නම් අපි මේ කතා කරනකොට ක්‍රියා කරනකොට හිතනකොට බාහිර පරිසර නිසා මේක සිද්ධ වෙන නිසා පරිසරයෙන් අපි වෙන් වෙන්න වෙන්න වෙන්න අර කියන අපිච්චතා සන්තුතිතා භවිවේකතා එnde එnde එnde ස්වභාවයෙන්ම චිත්ත සංකාණය පිළිසු දෙන්න පටන් ගන්නවා. එතකොට තේරුම් පටන් ගන්නවා යමක් කිරින්නේ නෙවෙයි හිත පිසුත් කරන්න පුළුවන් වෙන්නේ නොකිරින්නේ. යමකට ගිහිල්ලා නෙවෙයි හිත පිසුත් කරන්න පුළුවන් වෙන්නේ යමකට නොගිහින් සිටින්නේ. මෙතෙක් කල අපි හිතුවේ ධම්මදී හතරමක් ස්ථාන වෙනගත්තේ නැත්නම් තින් වෙන්නේ නැහැ. නමුත් නිවන දෙන්නේ නහයයි. ධම්මදී වලියක් නහයයි. ගෙදර හිටියත් නැහැ. අපි කොතෙන්ද කියලා කැට කරන්නේ තමන්ගේ විඳුඹදකන. ඒ වගේ නිවනක් අපි නැති. ඒක තේරුම් අරගන්න සත්‍ය හුදුවට කෙරවලට යන්න ඕන ගියාට පස්සේ තේරෙනවා මේ පින් ඇති ස්ථාන පින් ඇති ස්ථාන කාල ඒස සේරම දේවල් මේ සතිය ඍජු වෙනකන් තමයි. සතිය ඍජු වුණාට පස්සේ තමන් ඒ තමන්ට සීමා වෙලා කතා නොකර ක්‍රියා නොකර මේ චිත්තප්‍රවෘත්ති දිහා බලන්නේ මොකද පේනවා අර බුදුහාමුදුරුවෝ කාලෙට තබස්සර නිදම් දුක්ඛේ චිත්තං ආගන්තුකේ විපක්ඛීත්තේ විපක්ඛී අනේ මේ හිත ස්වභාවික ප්‍රබස්සර මේ අහලින් අහකින් දාගත්ත ආගන්තුක කෙලෙස් නිසායි මේක කෙලෙසිලා ඒ නිසා මේ මනුස්සත්වයට යන්න යන්න අපි මේ වැරදි සහිත දෙයක් බව පිළිගන්න පිළිගන්න මේ ප්‍රවාහයේ පැහැදිලියක් වඩපත් වෙනවා ඒකට බොරදිය දාගෙන අඬන්න යනවා. ඒ වගේම බොරදිය වැටෙනකොට දන්නවා මෙන්න මේ ක්‍රමයෙන් මෙන්න මේ ආකාරයට මගේ කායික ක්‍රියා බොර වුණා, වාචික ක්‍රියා බොර වුණා, මානසික තත්ත්ව බොර වුණා. ඒකට මේ ආහාරය නිසා මේ දේ ලැබුණා. මේක නොලැබුණොත් මේක ලැබෙන්නේ නැහැ. ඉතින් ඊගා හම්බෙන චිත්තක්ෂණය පිරිසිදුයි. ඊගා චිත්තක්ෂණය පිරිසිදු මානාවතක් කියනවා. ඒකත් කෙලස ගන්නවා නම් අර ඉතල දුන්න දැන්නේම තමයි. නැත්නම් අපිට අර පිරිසිදු චිත්තක්ෂණය අමු මුත්‍රි විඳ පුළුවන්. අන්නේ විදිහට එන එන එන චිත්තක්ෂණයට එළඹ සිටින්නේ ඉස්සලා ඉස්සලා පවුකින් දෙකටම සමාකාරව එළඹ සිටීම පුරුදුනාට පස්සේ නොකිරීම අකිරීම දුන් කිරීමේ ශක්තිය තේරුම් ගතට පස්සේ අපිට තේරෙනවා අපි මෙතුවා කල් ගාන්ධාරේ කොච්චර දැඟලුවාද කොච්චර දේවල් කරන්න හැදුවාද කොච්චර චේතනා පහළ කරාද පහළ කරපු තා චේතනා දුක නිසා චේතනා පහළ නොකර ඉන්නා තාපිත ප්‍රබස් එන ප්‍රകൃතිය ආනේ දේ තේරුම් අරගන්න කිසිම සද්ධාහකින් නම් කරන්න බෑ කවදාවත් පීඩයෙන් කරන්න බෑ කවදාක සමාධියෙන් කරන්න බෑ මෙන්න මේ ප්‍රඥාවේ සත්‍යයට හේතු වෙච්ච සම්පජඤ්ඤ ප්‍රඥාවෙන් තෝ කරන්න බෑ නිසා මේ ගුණ ධර්ම කොච්චර තිබුණත් මේ සත්‍යයෙන් ඒවට නියම தত্ত্বය ආරම්භ දෙන තාක්කල් ඒකට තමන් පිළිසිදු කිරීමේ ශක්තිය ගන්නවා එදාට තේරෙනවා මේ මුළු ලෝකෙම අන්ධ භූතයි. යමක් කරන්න කරන්න කියලා කියනවා නොකර ඉඳ ඉඳ හරියනවා. නමුත් ඒක ඒ කරන කෙනාට කියන්නේ කියොත් එහෙම ඒ බුද්ධයන් තේරෙන්නේ අපි ප්‍රගතිය වළක්වන්න හදනවා. එහෙම නැත්නම් මේ පටලවන්න හදනවා, ධර්මයෙන් නැති කරන්න හදනවා. ඒ නිසා ධාතිය මුදුන්පත් වෙන්න වෙන්න වෙන්න ඒ බොහෝ දෙනා කියන කරන පැත්තකට දාලා මුනිවරයෙක් බාරපත් වෙනවා. කතා නොකරන කෙනෙක් බාරපත් වෙනවා. මොකද කියපු ගමන් පටවනවා. ඉතින් මේ සතිය සම්පූර්ණ අග්‍රව උග්‍රව සමාත් සම්පාදනය වෙච්ච වෙලාව තමයි කරුවත් මොනාගෙට ඒ අරුණතා ඥානේ සාක්ෂාත් වෙලා උනාතේ වල ආය බණ නොකිය. ඉතින් වැඩන්නේ මොකද මුළු ලෝකෙම ඉන්නේ මේ එකතු කරන්න කරන්න දඟලන්න. උන්වහන්සේ දා දැක්කා. සියලුම කුසල සියලුම අභිෂේකය සියලුම දේවල් හම් වෙන්නේ අපිට. නැත්නම් මේ අන්තිම කෙලවරේදීවත් අඩුම ගානේ නොකර සිටීම. නමුත් ඒ නිසා නොකර සිටීමෙන් වෙන්නේ කියන අදහසවත් නැති මේ ලෝකෙට කොහොමද මේ අදහස පවත්න්නේ? එන්න මේ දෙකේදී මම මගේ ධර්මය මම දැකගන්නේ මේ ආගම සහ ධර්මය අතර ඇති වෙන. ආගම හැමදාම ගෝසකයි. ආගම හැමදාම මිනිස්සු අවශ්‍ය. නිකන් ඉන්න මිනිස්සුත් අවශ්‍ය. ධර්මය අරණ්‍යගත වෙන්නේ. දුක්ඛ මූලගත වෙන්නේ. භූම්‍යාකාරගත වෙන්නේ. ඉතින් ඒකට ආගමික මිනිස්සුන්ට මහා මොකද්ද මොකද්ද ආ. ඉතින් එහෙම කරුවොත් එහෙනම් අපිට දාන දෙන්න කටිය නැති වෙයි, ಜಾති භෝ වෙන්නේ නැති වෙයි, නාස්ති වෙයි නානා ප්‍රදේවල් කර. මොන් ශූන්‍යකාර දෙච්චය දන්නවා. ඒ ඔක්කොටම තේරෙන්නේ නැහැ මේ බාන. පඤ්ඤාවත් අස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤා. ඒක අපි පස්සේ හරකට. ඒකටවත් ඉඩ සැලසෙන්නේ මෙන්න මේ සතියේ අපි මේ දේවල් පැටලුම් අරලා දානවා. නමුත් ඒක කවදාකවත් මොනම තාලකින්වත් සරුවත්ෙන් සඳහන් කරනවා ස්වයම්බූව පහළ වෙනවා. මේකයි සත්‍ය මේකයි කලියුත්ත කියලා කොච්චර මේ වදේවල් අත්දැක්කත් අත්විඳ මේ නියම අර්ථකත වෙනවා. මේ දෙයක් කියනකොට අපි උදාහරණයක් වශයෙන් කියනවනම් වාඩි වෙන. ඉරියව්වේ කලලෙකුත් නැහැ. ඒ වුණාට වේදනාව හොඳටම නැහැ. ශබ්ද ඇහෙනවා පාදක් නැහැ. හිතවිලිත් එනවා රාග දෝෂ නිස්තිකක් නැහැ. අරමුණේ හිතන. ඒ ඉන්නවා. මේක හොඳද නරකද කියලා තේරුම් ගන්න එක තන්නේ ක්‍රමයේ මනුස්සයගේ සංඥාවලදී අසත්‍යිත හැම වෙලාවෙම මේක වැරද්දක් කියලා හිතනවා. නොවිය යුක්තක් ඒ තමයි සතිය නෑ ඒක. මේ සතිය වැඩිවේපත් වෙනයි හදා. සතියට අසතිය අහු වෙන වෙලාව. ඉතින් මේක ඕන කෙනෙකුට ඕන විදිහට අත්දැකන්න දෙන්න. ඉතින් මේක නේද අත්‍යවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. මේ පාර ගිය කෙනෙක් දැකලා හරියට එයාට කියන්න ඕනේ, 탁යට කියන්න ඕනේ මට වෙන දේ මෙහෙමයි කියලා නලිය බල්ලයි කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ මෙන්න මෙහෙමයි කියලා කියනකොට පැහැදිලි කර දෙනවා තමයි දරුවා කවුරුත් කොහොම තමයි රහතන් වහන්සේලා හරියන් වහන්සේලා පාර තමයි ගියේ බය වෙන්න එපා උඹට සීලය තියෙනවා බය වෙන්න උඹට ඕන වෙලාවක අරමුණට එන්න පුළුවන්කම තියෙනවා නම් බය වෙන්න එපායි කියලා අර සතියේ හෙල්ලුණත් අපි නොසලී ඉන්න ගැතියි පුරුදු කරන්නේ නැතුව කවදද සතිය දිනුවේ කවදද අපි මේ අපිටම මේ ඥානෙ පහළ වෙයි කියලා හිතන්න පුළුවන්. මේ සංසාරවත් යන සඳහන් කරන කවදාකත් මේ සම්‍යක් දෘෂ්ටිය. පරතෝ ഘോഷයකින්තරව හම්බෙයි. අනුන් කියනක් අසන්නවෝ. ඒ දේ සද්ධාවෙන් අහන්නෝ. මේ සුත්තේ වශයෙන් අපි අනුග්‍රහය කරන්නේ කියලා අහන්නෝ. කොච්චර හුවත් වරදි. නැවත නැවත අහලා කවදා හරි ඉතින් තේරුම් ගත්ත දවසේ ගොළුවේ අනිත් අපි මෙතෙක් සංසාරේ ගත කරන විදිහේ දැනුත් වෙනද. මේ ලෝකේ ඉන්නා තාක් මිනිස්සු මූල ධර්මයට කලකුවාට මොන්සෝ කොච්චරක්නම් අන්ධ භූත වැඩ කරන්නේ කියලා කලකනකොට මේ කියා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ලෝකේ සංවේදනය අද ගෙන් යන්න හදන්නේ කොහටද මානව ජනතාව? මානවය. මුඹුණ ක්‍රියාකාරී ශක්තියකට ගෙන යන්න හදන්නේ. නමුත් ඒකක්වත් අපිට වළක්වන්න බැහැ. හැබැයි කොච්චර මානව කුජාවම සංවේදනයේ අවුලට ගෙනිච්චත් අතිමත් කියලා වටන්න බෑ. අතිමත් කියලා කියන එකම පියවරකටවත් දෙවියෙකුටත් බ්‍රහ්මයෙකුටත් මාරයෙකුට මොකාටවත් බාධා කරන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ක්‍රියාත්මක වෙන්නේ මම දැන් මෙතන කියන පෞද්ගලික මට්ටම. යම් කිසි කෙනෙක් ඥානවන්ත නම් සතිමන්ත නම් ටික ටික ටික ටික ටික තේරෙනවා නොතේරෙනවා නම් ඒක වන්න පුළුවන් කමක් නැත්තේ. ඒක අපි දන්නවා අපිට කවදාකවත් මේ දේ වෙන්නේ නැහැ මේකත් වෙන්නේ බෑ වෙන කෙනෙක් අපිට මේක දුන්නා. අපිම හොයාගෙන ගිහින් යම් දවසක තේරුණා දිනුවාට පස්සේ අපිට දැන් පුළුවන් එක තනවා වඩාන්න. ඒ නිසා එකයි අපිට කරන්න තියෙන්නේ අපි කරගෙන යන වැඩේ. තවත් හොඳ විශ්වාසයෙන් යුතුව සතුටින් සමාදානින් වැඩ කරන ඇත්තෝ දැන් බණ භාවනා කරන ඇත්තෝ සමගියලා එකතු කරගෙන යනවනම් ලෝකෙදම තේ මොන්නම්ම සුඛභෝගීනවත් කවදාකවත් මොනකට අදුම ගාන්නේ අසහනයෙන්වත් ඉඳන් අපි මේ සුඛභෝගී නැති වුණාට ලද දෙයින් සතුටු වෙලා ජොල්ලියේ ඉන්න ජයතින් මේක ඇති වෙන බණ ඕනේ නැහැ. මේ නිස්සද්ද බණම ඇති. ඒ නිසා සතිමත් වෙන පුද්ගලයා නිතරම අති අනිත් සතිමත් වෙන පුද්ගලයාට ආධාර උපකාර කරනවා. ආධාර උපකාර කරන කියන්නේ නිකන් ඉන්න එක. කතා කරන්නේ. ගෝස කරන්නේ බා. ඔයින් ඇවිදිනකොට සද්දයක් ඇහෙන්නවත් දෙන්නේ බා. එතකොට ආත්ම සතිය වැඩේ. සතිය නිකන් හරියට ඇහැට වැටෙන දෙයක්. මොන්නෝ වැටුණත් කියලා. හොඳම දේ තමයි මොනක් නොදයි. ඒ නිසා සතිමත් විදිහට තව කෙනෙකුට කරන්න තියෙන එකම උදව්ව තමයි ඒ පිළිවෙලට කාය දුස්සහගත කරන්න එපා, සති දුස්සහගත කරන්න එපා, මනෝ දුස්සහගත කරන්න එපා. එයාට නිසින්ින්ද කරන්න අවශ්‍ය කරන විවේක ලබා දෙන්න. ඒක එතකොට ආපිට අපිට ලැබෙන්නේ මොකද්ද? අනුන්ට අපි විවේක දෙනවනම් අපිට විවේක ලැබෙයි. මේකට හොඳම මම දැකලා තියෙන දේ තමයි දවස පුරාම Tamange නිකුත් වෙන ශබ්ද වලට අනුකම්පිත. ඒකට අපිට තේරෙන්නේ අපිට නිස්සද්දතාවයට අයිති වාස්තාවක් නෑ. ඒ තරම්ම අපි නිකන් මීයෝ වගේ රටල් ස්නේක් වගේ කරන්න ගිය හැම තැනකම දා. ඉතින් කොහෙද අපිට විවේකයක් අපිට කොහෙන්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් ලෝකෙින් නිස්සද්ද බහයි. මේක තේරුම් ගත්ත දවසේ පුද්ගලයාට ඇතුළට නැමෙනවා. ඒක දුර ශොකප්සෝගලයක් වගේ වෙනවා. ඒ මත ඉන්න ගන්න කාටවත් කතා කරන්න හිතෙන්නේ නැහැ. ඒ මත ඉන්න ගන්න හද්ද කරන්න හිතෙන්නේ නැහැ. ඒකෙන් තමයි ධර්මයේ පැත්තේ. මේ නිසා කියනවා ඔය හයියෙන් කතා කරන බණ වලට වැඩිය නියම බණ නිස්සද්ද බණ. නිහඬ බණ. ඒක ඉන්නේ සතියේ පමණ. ඒ නිසා දැනටවත් ඇය කොහොමද කාලය ආරම්භ තියෙනවා. මේ දිනාම දැන් ඉන්න හොඳටම තම තමන් ගත්ත ඒ සියලු ශික්ෂාවන් වල හොඳ උත්සාහතාවක් ඒ සියලු අවස්ථාවන් මේ සතිය අභිෂේකත් ලබා දීලා ඊවාන් තරංග වන්දිනින්ද වඩාගෙන ඉස් වෙන්නේ නැතුව වෙනදවල හම්බෙච්ච වෙලාවේදී තමන්ගේ ලාභ වෙන ගණන කරගන්න බැරුව වෙළඳපොළ පහ වුණාට පස්සේ පශ්චාත්තාප වෙන වෙළඳ පිටසක් වශයෙන්වත් වගේවත් හිතලා කරගන්න තු උපරිම ගත හැකි ප්‍රයෝජනේ ගන්න දෙදෙනාටම මේ එළඹ සිටි සිහිය තව තවත් උදව් උපකාර කරත්වා මේ මාර්ගයෙන් ඉතිරි සියලු ඉතිරි සියලු ಗುಣධර්ම වැඩි වෙන මේ යොදන කායයක දැනෙන සුනේක උපරිම ආසනික නෛර්යානික සැප සම්පත් ළඟා වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාටම සත්‍ය පිහිටා සිටවා කියලා දැයිමාරි හේතු කල යුතුයක් තියෙනවා නම් මේ සාහතරෙන් ආරාධනා කර තිබුණා. ලෝ ප්‍රකාශන හෝ විවේචන හෝ මොනවා උත්තරම දැන් දැනට වැඩ දෙකක් කරනවායි කියලා දන්නේ සතිය තියෙන නිසා. සතිය නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනගමත් එළඹිලා තියෙන සතිය. නැත්නම් අපි කොහොමද දන්නේ අපි වැඩ දෙක කරනකොට පය හැප්පෙන කොටයි අපි දන්නේ කතා කරගෙන ඉඳලා පය හැප්පුණා කියලා ඒ කියන්නේ සතියක් නැහැ කකුලක් වගේ දැන් දෙකක් කෙරෙන බව දන්නේ ඒ කියන්නේ ඒක අවස්ථා තුනක් තියෙනවා එකක් පුළුවන් මේ දෙක තියෙද්දිම මේ සතියට තව තැනක් දීලා මට මේ නඩත්තු කරන්න පුළුවන්ද එහෙම නැත්නම් දුර්වල නම් වහාම එක වැඩකට බතන්න මේ සතිය මේ වැඩිවත් කරන්නේ එහෙම නැත්නම් මේ තව වැඩක් දාලා බලන්න පුළුවන් තුන්වෙනි එකක් දාලා බලන්න. ඉවරනම් කප. ඈ? ඒක ඒ තුන් ඒ කොයි ඒ පුද්ගල ඉන්න තැනේ හැටියට තමයි ඒක තීන්දුවේ. එන්න තියෙන්නේ. ඔක්කොටම කියන්න බෑ. තාත් තුනනම් අවුල් කරගෙන බලපන් කියන්න බෑ. ඒ පුද්ගල ඉන්න මට්ටමේ හැටියට තමයි කොටින්ම මතක තියාගන්න ඕනේ මං දැන් වැඩ දෙකක් කරගෙන ඉන්න බව දැනුණා නම් ඒ කියන්නේ සෑහෙන දුර හතියක් මේවටත් උදව් කරලා. හැබැයි ඒක පිළිබඳව කනගාටු වෙනවා අසපුස්තය. සත්පුරුෂයා සතුටු වෙනවා. හරි දැන් මම ඉන්නේ ප්‍රශ්නේද? මම ප්‍රශ්නේ මොකද දන්නේ? මට පුළුවන් මේක මෙහෙම දෙකම වැඩ යන ගමන් ගැතිය මේක පවත් ගන්න පුළුවන්. මසත් කියන අයියෝ කොච්චර කෙරුවක්වත් මම වැඩ දෙකක් තාගන්නේ. මට කවදා මට හැදෙන්න පුළුවන්ද කියලා ඒ දැක්ක දේවල් සතුටු කොට ඉඳින්න. ඉතින් ඒක එක නයි කැපැසිටි එක තමයි කියන්නේ. ඒ මනුස්සයා ඉන්න තත්ත්වය තමයි. ඉතින් ඒ නිසා අපිට මේ මේ කරි විභාගෙදී ප්‍රශ්න පත්‍රේ දෙන අමාරුම ප්‍රශ්න අම්බෙච්ච වෙලාවේදී ප්‍රශ්නේ තේරුණා. ඉතින් ඒ කියන්නේ අපි විභාගේ අමාරුව කොටස ගන්නයි කියන එකනේ. ඒ විශ්වාසනා තේරෙනකොට නම් අපි පටන් ගන්න ගන්නේ ඒ ප්‍රශ්න දෙන්න. අදාන ගන්න ගියා. ඊට ගන්නක් කියන්නේ අන්තිම ප්‍රශ්නක හප් හප් ඉන්නකොට කොහෙන් හරි ඒක අමාරු බව තේරුණා නම් ඒකේ යවුණා නම් හරි සතුටක් එනවා. ඒ නිසා ඇත්තටම සතිය පණ තෙවෙන්නේ වැරද්දෙම. කවදාකවත් මේ හොඳ පිනක් කර වෙනකොට එන සතිය බොහෝම ලාභකලා දැනෙන මොකක් හරි කියලා වෙන්නම ඕනේ. මගේ වචනේ ඉන්නේ ඕකම මතකද කෙලවෙන මට කාටද කෙලවෙනවා දකින්නට හරිය සතුටක් තියෙනවා කාට හරි කෙලුණා නම් මට කෙලුණාද අන්න ඔබට කෙලුණා කලබල පුළුවන් නම් අපි කියනවා රටේ යකෝ මැරිලා හදලා දීලා දුනත් ඔබ බැරිද මට කෙලවෙච්ච අම්මාව දෙන්න නේද නිකන් රටේ බලගෙන ඉන්නේ ඒක කරන්න බෑ රතිය පිටකොන්ද නැත්නම් රතිය තාමත් Taman මේකේ කලින් පරීක්ෂා කරලා නැත්නම් අපි සත්‍ය පිළිබඳව හිතන්නේ බොහොම අනුකම්පාවෙන්. අනුකම්පාව නැන්නේ මේ හදාගත්තේ වැඩ ගන්න. මොනවද කියලා වෙච්ච ගමන් සතිය ඇලියටන් කියන මේ අමතක රැගෙන්න මේ බලපන් මේ අමාත්‍යන්ගේ වැරද්දක් කියලා කියනවා. නැත්තම් තෝවත් බලපන්. අපි බුදු කරගත්තට පස්සේ නිකන් සියලු කටයුතු කර දෙන ඒකට කියන්නේ හොඳ හොඳ නමක් තියෙනවා මේ සත්‍යෙ දෙන්නේ සත්‍යිත රජුවන්ගේ ලොකු පුතාලු තියාගෙන ඉන්නේ මේ සේනාපතිගේ. එයා ඔක්කොම බලා ගන්නවා. අධිවගාරික කෙනෙක් ඉඳ දෙන්නේ නැහැ සුදුසුයි වන්නේ. අන්න සියලු කටයුතු කර දෙන සේනාපති කෙනෙක් වගේ තමයි සතිය. මාළුවේ යන්ජනයක යාම වේලක තියෙන ලුණු වගේ හැම තැන පැතිරලා තියෙනවා. හැබැයි පොඩ්ඩ වැඩි වුණොත් අඩු වුණොත් ගානට රසය ලබා ගන්න. ඉතින් රසය ඇති සතිය ඇති කරගත්තට පස්සේ ඒක පොළේ වඩා වැඩ ගන්න වැඩ ගන්න තමයි හැදෙන්නේ. සතියේ මේ උරදවතන සුඛෝභෝග කරන්නේ. සතියේම ගතියකුත් නැත්නම් කිසිම දෙයක් අයිති වශයෙන් ඉන්නේ මට ඉන්නවා මට මේක ඕනේ නැහැ එයාට ඕන කලගෙන වැරදෙන වෙලාව. පදම හරියන තිලයි පොඩ කලාවෙන් උඩන් ඉනවා. ඒක එයා කරලා දුන්නේ නැත්තම් ඉන්නේ වැඩක් නැහැ. ඉතින් අවමහන්දනේ කොයි වචනයක් කියන දෙන්නේ කියලා දෙනකොට තමයි ඒක ලස්සනට එදා වුණා අර මේ මේ දෙලින්කන් අනිත් කියන්නේ ඊට පස්සේ මම ඉතින් සිංහලෙන් කියන දවසේ මේ සතිය ගැන කතා කරේ අපි මහත්කමින් මම ඉඳන් සතිය වඩලා ඉන්න කෙනෙක් කැමති නම් මේ මං කියපු දේ තේරෙනවාද කියලා කතා කරන්නේ. ඉතින් මම ගන්නේ නැහැ. මම ගන්නේ වාහනේ මහත්කමිය ස්වාමීන් වහන්සේ මම අවුරුදු 15 කට උත්සාහ කළා තියෙනවා. මට පිළිච්ච එකක් තමයි මට සතිය තියෙන බව නැතුව තියෙන්නේ වරදින කරන්නේ. පැහැදිලි දෙයක්. මම කියනනම් අත හොදලා කියන්න ඕන කතාවක්. හරියට වැරදුනේ නැහැ බැරිද? දවස පුරාම උනොත් එන්නේ ගොඩක් කඩ වැරදි. හරියන්නේ නැහැ බොහොම ටිකයි. අන්න ඒ වෙලාවේදී සත්‍ය මේ නිකන් මේ hina වෙනවා අමුතු දායට hina වෙනවා අර සූත්‍ර පුංචයි කියලා එකක් තියෙනවා වන්ටයි පත්‍රේ කියලා නේද ඒ තිබිල් වෙච්ච සිංහලියන්නේ කියලා නේද ඈ එක දවසක් ඒ සූත්‍ර පුංචයි අත්තමයි මාගේ කියයි එක නෙන්නේ ඉන්නකොට මේ ඉදිකට නැතිව ඉදිකට නැතිවලා දැන් මුළු ගේ කරේ එනදී ඊට පස්සේ කට්ටියම අමතක දාලා ඉඳද්දි ලන්ඩන් ආමයි එනවා. නෑ නෑ යෝයි. නෑ යවකට පස්සේ මේ ඉතින් ඔක්කොමලගේ අර කමත කියලා ගිහින් වෙලා ඉතින් ආගන්තුක සත්කාර කරලා නැන්න ඉඳ ගන්නකොටම ඉදිරියට එනවා. ඉඳ ගන්න පුටුවේ. සූත්‍ර හුත්තට hina හෝ ගාලා. ඒක හරි හරි හරි හරි ඉදිරියට හම්බුණා ඉදිරියට හම්බුණා. අනිත් ඔක්කොටම හරි කනගාටුයි. මේ නෑදෑය ඉඳ ගන්න පුටුවේ ඉදිරියට දාලා දුන්නේ ඉදිරියට යන්නේ. නමුත් අරුවට සල් ජොලියක් වෙනවා. මෙච්චර හොයි ඉදිරියට යනවා. ඉතින් මේ හැම වැරදිල්ලක් තුළ සතියෙන් බලනකොට තේනවා මේ සක්කායිත්තේ කැඩුනට එන සත්‍යය. සක්කායිත්තේ වැටෙන බාණ්ඩ මහ විනාශයක් වුණේ ආගන්තුකෙත් ඇවිල්ලා ආගන්තුකට කරදර වෙලා. නමුත් මේ ඔක්කොට වැඩි මේ ගැටේ සත්‍යයක් තියෙනවා. අපේ වැරද්ද අහුවෙන්න නම් ඒ කියන්නේ අපි අදුපාඩු අහුවෙන ක්‍රියාවට දාන්න ඕනේ. ක්‍රියාවට දානවා කියන්නේ වමනායක නැහැ කරන දේ. අන්නේ හොඳට සතියින් ඉනකොට හැම වැරද්දක් තියෙනවා. දැන් අපේ තුන අසාධාරණ හැම දෙයක් තුළම සත්‍ය 50ක් නැගිටිනවා. ඒක දැක්කට පස්සේ අර මුළු සිද්ධියේම තියෙන අර ඇඹුරු ගැත්තේ පැංගිරි ගැත්තේ ගිහිල්ලා අමොතුම හිරියාවක් එනවා ගන්න. ඉතින් සත්‍යමත් පුද්ගලයා පොළවේ ගැහුවත් නැරෙන්නේ. කොයි දේ තියද්දි හැම දේ තුළම තමන්ගේ සත්‍ය වඩන්න අවශ්‍ය පෝජාව. එනේ ධර්ම ඕජා කියන වදින කාගෙන ඕජාව හොයා ගන්නවා. මිනිහට වැඩි වෙලා යන්නේ මේ සිද්ධිය තුළ තියෙන මේ සත්‍ය වඩන්න අවශ්‍ය දේ. ඒක එන්න පටන් අරගත්තා පස්සේ තේරෙනවා මේ හැම දෙයකම අපිට අවශ්‍ය මේ මනසට අවශ්‍ය ආහාර තියෙනවා. අපි වලන්න ඕනේ අවශ්‍ය ආහාර තුනේ ඒ උපය ගන්න හැටි තමයි ප්‍රශ්න තියෙන්නේ. උපය ගන්න හැටි තමයි ප්‍රශ්න. හරිද? අපි ඌරේ එළිය දාලා ඇවිල්ලා ගියේ. ඈ? නේ හරි. ඔව්. උත්තර බලන්න. එනකොට ස්වාමීන් වහන්සේ ආහ ආවේ ගන්නද කියලා. ඈ ඊට ආවේ වහින් නැති කියලා මම හිතන්නේ. දැන් ඉතින් හැන්දාව තමයි. දැන් ඉතින් ඊට බහලානේ. ගරු ස්වාමීන් වහන්සේ සිත අරමුණු දෙකක මාර්ය මාරුවට පවතින විට සතිය එම අරමුණු දෙකෙන් පවත්වාගෙන හැකිද උදාහරණ කතා කර ඇවිදින්. ඉතින් මේකෙදි කියලා කියන්නේ මේ ඒ කියන්නේ අරමුණු දෙකක හිත පවතිනවා කියන එක සාධාරණ නැති වෙන්නේ නැහැ. ඒක මනස ගන්න එක අරමුණයි. නමුත් ඒ ගත්ත අරමුණත් එක්කම ඊගාව අරමුණට වෙන අරමුණක් ගත්ත ගමන් දෙකම ගන්නවා වගේ තේ. දැන් අර මේක උදාහරණයක් වශයෙන් ගෙන්නන්නේ පිටික්ස් උගන්වනකොට කියනවා මේ ඇහැට රූපයක් ගන්නකොට පස්සේ දෘෂ්ටිය පැවැත්ම කියන එකක් තියෙනවා. යස්සයිත් හේතුසයි අතර මේකට ආලෝකයක් දීලා ඊට පස්සේ අන්ධකාරයක් දුන්නාට ඇහැ බලන්නේ විකටම අන්ධකාරය තිබුණා. ආලෝකය තිබුණා වගේ. ඇහි තියෙන දෘෂ්ටිය පැවැත්ම කියලා. ඒ අතරමැද සබ්ජෙක්ට් ඇහෙන්න පුළුවන්. ඒක ඇහැ කියලා නෑ මම විකටම බල බල හිතේ. මොකද ඒ අතරමැද වෙලා තියෙන ඇහැ ලයිබ්‍රරි ෂොට් එකක් බල බල ඉන්නේ ප්‍රകൃතිය නෙවෙයි. ඒ අතරමැද කන සබ්ජෙක්ට් අහන්නේ. එතන මේ වගේ කවදාකවත් දෙකක් අරමුණු එකවරකට එන්නේ නෑ. ඒක අපි හිතාගත්ත මායාව. අරමුණු දෙකක් එක හිතට කරන්න බෑ. මේ චිත්තන දෙක අරමුණු දෙකට යන්න පුළුවන් බොහෝම ශීඝ්‍රයි. යන්නේ දෙක උනාට පස්සේ අපිට පේන්නේ නොකොම හිතට පේන්නේ අරමුණු දෙකක් තියෙනවා කියන්නේ. දෙකක් නැහැ. නමුත් ඒක සතියට එව්ව අහුවෙන්නේ නැහැ ඉස්සල්ලා. සතියට තේරෙනවා මේ වැඩ දෙකම යනවා. යම් ප්‍රමාණයක හිතේ අවුලක් නැහැ. කරන්න පුළුවන් ගැටයක් තියෙනවා. අපි අවුල දාන්නේ පස්තාත්තාවේ තියෙන. මට වැරදුනා මෙහෙම වෙන්න පුළුවන් කියලා පස්තාත්තාවේ දෙනම අවුල දාන්න. ඉතින් නෑ මේ වෙන්නේ. මේක නම් ඇත්ත නිවන දෙන දේ හොඳම දේ තමයි ඒකට වෙන්න අරින්නේ හේතු වෙන්න අරින්නේ වෙනකොට වෙනකොට වෙනකොට අපි හොඳට පැත්තකට වෙලා දෙයක් කියලා දෙයි මේ දෙක අතර මාරු වෙන මාරුවිල්ල දැන් අපි අකුණු ගන්න වෙලාවට ආලෝකය සහ ශබ්ද අතර වෙනස් දෙකක් තියෙනවා ළඟම අකුණු වදිනවා නම් ශබ්දය ආලෝකය එකතන නෙමෙයි ඈත අකුණු වදිනවා නම් ආලෝකය ටික වෙලාවකින් ගන්න ශබ්ද වෙනවා ඉතින් එකට මේ දේ වුණාට තේනකොට දෙව පැත්තට යනකොට දෙවි කියලා දෙනවා. ඒක අනෙක් පැත්ත තමයි අපිට තියෙන්නේ. අර ඉන්දස්නාවක් වශයෙන් ඥාන නන්ද ස්වාමීන් වහන්සේ තමයි අපි චිත්‍රපටය බලනකොට ඇහැ කන දිව නාසය කය මන සීරම වැඩ කරනවා කියලා අපිට හිතෙන්නේ. මුහුපත් වෙනවා, හද්දක් ඇහෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා, පිටිවිලි තියෙනවා. ඒනම් කවදාවත් දෙකෙන් දෙක වැඩෙන්නේ. ඒක ඒක බුද්ධ න්‍යායක්, චිත්ත න්‍යායක්. ඉතින් ඒ නිසාද හිත මේ මවාගත්තු ප්‍රශ්නයක් වෙනහන්නේ. ඇත්තම ආරම්භක සතිය බෑ. ආධුනික සතිය එච්චර විස්තර නෑ. ආධුනික සතිය කියන මොකද කලවමක් තියෙන බව දන්නේ නැහැ. ගොඩක් ඒක දිගේ බලන්න මේක මම නෙවෙයි යාන්ත්‍රණය දැනගන්නා කියලා කියන්නේ. හොඳ නරක පැත්ත නෙවෙයි මමත් නෙවෙයි යාන්ත්‍රණය දැනගන්නා කියලා යන්න නම් මේ සතිය ගොඩාක් ඉස්තාවර වෙන්න ඕනේ, අඛණ්ඩ වෙන්න ඕනේ, කියන්නේ සුපතිත්ිත වෙන්න ඕනේ. ඒකවල සතිය පෙන්ලා දෙනවා මේක බොල් දෙයක්. මේ ආයතන හයම එකවර වැඩ කරන්නේ මේ හය තමයි මම කියන්නේ. දැන් එකවරකට එකක් වැඩ කරලා අනිත් ඔක්කොම ඒකට නිකන් අර ලැජ්ජාව නිසා ඒගොල්ලෝ පෙනී හිටීමක් කරනවා. පෙනී හිටීමක් කරලා එතන කුස්සකි. ඉතින් ඒ නිසා අපි කොයි චිත්තක්ෂණේ කොයි ආයතනෙ ඉන්නවද කියලා අපිට කිසිසේත්ම පාලනයක් අපිට කිසිම ආත්මයක් නැහැ අපිට කිසිම අධිකාරී ශක්තියක් නැහැ අපිට කිසිම ආන්දු ශක්තියක් නැහැ දැන් ඇහි ඉන්නවනේ දැන් කනේ ඉන්නවනේ දැන් නාසෙ ඉන්නවනේ කියලා. ඒකට කියනවා මේක පුස්ත භාව මේක මේක කොම්බේ භාව මේක ඇතුලේ හරයක් නැති බව. ඒකට අපි හැම වෙලාවෙම කියා ගන්න හදන නෑ මම ඔක්කොම දැන්නලා අහලා දැකලා මේ කියන්නේ කියලා. දුවර බඳ කරලා දෙන එකත් වශයෙන් ගන්න ප්‍රශ්නේ තියෙන හිත අරමුණු දෙකක මාරුවේ මාරුවට පවතින විට නම් කියන ප්‍රශ්නේ විසඳෙන්න හරි. එක තැනකට අරමුණු දෙකට යන්න බෑ. ඒ මාරුවේ මාරුවට යනකොට සතියක් මාරු වෙන්න පුළුවන්. සතියේ තියෙන්නේ ඒ සතිය කියන්නේ චෛතසිකයක්. හිතේ හිත චිත්තයයිද එකට උපදින එකට එකන අරමුණ ගන්න එකට නිරුද්ධ වෙන මේ ලක්ෂණ හතරක් කියනවා. මේ හතර ගන්න මෙතන ප්‍රශ්නයක් ඉන්නේ. ක්ෂණ භංගුරය දාලා බලනකොට ක්ෂණේ ක්ෂණේ ගන්න බලන මේක කිසි භෞතික ප්‍රශ්නයක් නැති වෙන්නේ. dân và dân ඔය ඒ කියන්නේ ඒ කියන්නේ බණෙත් සතියම කියලා දෙන්නේ. බණ වගේ දේවල් දැන් හරියට තියෙනවා. ඒක කරන්නේ කිව්වොත් එහෙම ඕක හරියන්නේ නැහැ. ඒ බණේදි කියලා දෙන්න මේකේ ඔබ ඔය කියන ප්‍රධාන වැඩේ සතියමයි කියලා බලාගෙන යනකොට ඒ සති පැකල්ටි එක නිතරම අවබෝධ අවදියමයි තියෙන්නේ. මේක අවදියෙන් තියෙනකොට කියනවා මේ ඇත්තටම රිමෝට් කන්ට්‍රෝල් එකකින් මේක වැඩ කරන්නේ. අපේ සම්පූර්ණ යන්ත්‍රය වැඩ කරන්නේ බාහිරයේ තියෙන අරමුණු වල ප්‍රකටතාවයෙන්. බාහිර වල අරමුණු වල ප්‍රකටතාවයේ මොනම යකාගේ කන්ට්‍රෝල් එකක තියෙන දැන සාර බලدار දෙවියන් වහන්සේගේද මොකාගේද මන් දන්නේ. සිත්ින්න ආත්මයක් නැහැ ඒ එන විදිහට ප්‍රතික්‍රියා කරන එක තමයි අපි මේ මේ මම කියලා කරන් කරන්නේ. නැත්තර මේක දාශකම. ඒක වාල්කමක්. ඒ වාල්කම ප්‍රතික්‍රියා නොකර ඉන්න බෑ අපිට. බුදුරජාණන් කියන ප්‍රතික්‍රියා නොකරෙන්න පුළුවන්කම මනසකම ගන්න. මොකද ප්‍රතික්‍රියා නොකරෙන්න පුළුවන්. ඒකට ශික්ෂාව කියනවාම, ඒකීම කියනවාම, බයලජ්ජාව කියනවාම, සංවරය කියනවාම උඹට තියෙන මනසක් තියෙනකොට වැඩිය තේසනාට දේරන්න බෑනේ. බයලජ්ජ දැකපස්සේ නියෙන්නේ දැකපස්සේ බල්ලව කතා කරන්න බෑනේ. දැන් මේකේ පුළුවන්කම තියෙන බුදුරජාණන් කියන පුළුවන් නම් ප්‍රතික්‍රියා නොකර සිටීම අභියෝගයක් කරගන්න. ඉතින් ඒකට අර ලෝකේ ලෞකික ආඩ අගයන් ආඩම්බරයෙන් උඩ යට යන එකයි වෙන්නේ. ඉතින් ඒ නිසා එක වැඩකට වැඩ කරන්නේ එක හැකල් එකයි කියලා කියනකොටම මේකේ තියෙන කොම්බේ දේව. මේකේ තියෙන හිස්කතිය තියෙනවා. මේකේ තියෙන පාලනය කරගන්න බැරි ගතිය තියෙනවා. ස්වාමීන් වහන්සේ භයතුපත්තානේ කාය පස්සද්ධිය හැදිගන්න. භයතුපත්තාන. භයතුපත්තාන කියන්නේ මේ භයතුපත්තාන ඥානය. ඒ කියන්නේ මේ මේ කොම්බේ දකින්නකොට මේ හිත්යක් බව දකින්නකොට මේකද මම මේ කාට හරි ඔප්පු කරලා මෙන්න නැසන්නේ මෙවැනි තව කෙනෙක් එක්කද මම මේ ජීවිතුන් ගහන්න හදන්නේ මේක නිකන් මේ අතවන ලද සෙල්ලම්යක් වගේ එකක් මේකද මෙච්චර ගාණක් දීලා ගන්න හදන්නේ කියලා හිතනකොට මේ අතුදුමාකාර මේ අර ලස්සන උපමාවකින් පෙන්වන අටුවාවේක දෙද්දක් මිලදී ගන්න යන මිනිස්සේ රෙදි කඩේට ගිහිල්ලා රෙද්ද තෝරගන්න රෙද්දක් මේ සාප්පේ කියන එක රෙද්දක් තෝරගන්න. තෝරන්න තාම සල්ලි දීලා නැහැ. බිල ලියලා නැහැ. බල බල ඉන්නකොට කාලේ කාලා ගෙන තමයි පේන. මේ සිලියක් පේන. ඉතින් ඒකට මුදලාරි ගාන කියලා ඉවරයි. එයා ගිහලා හොඳට බලලා කියනවා මේ වහන මේ හිලක් තියෙනවා. ඔයාව කිව්වේ හොඳ එකනේ මේක මේ කබඩේ කොතර කල් කියන්නේ බිල කව කවුත් කාලා කියනවා. ඉතින් ඉඳගෙන ආයෙත් අපි ගාන බස්සෙන්නේ. ඊට පස්සේ තවත් සල්ලි දෙනකොට ඔයා තව පරීක්ෂා කරනකොට තව හිලක් ගන්නවා. ඊට පස්සේ කියනවා දැන් මේකයි මම දෙන්නේ බලන්න මේ ගාන දෙන්න බෑ මේවා විකිරෙන්නේ නැති බඩු. ඒක මොකද ආයෙනම් බස්සුන්. ඊට පස්සේ බල බල ඉන්නකොට තව ඉලක්ක එනවා. මුදලාලි ගාවට ගියාට පස්සේ එnde එnde එnde එnde අර තමන්ගේ නිරීක්ෂණ ශක්තිය එnde එnde මුදලාලිත්ගේ හේතු කිරීම ශක්තියක් වැඩි වෙනවනේ අපිට. ඒක නිසා ඒ මිලදී ගන්න ඉස්සරලා බඩුවේ වැරදි දැකීම තමන්ට ලාභයි. මිලදී ගත්තට පස්සේ වැරදි දැක්කොත් මොකද? විකුණපු බඩු ආපහු අපි බාර ගන්න. තුම්බි යටි ලියලා දෙනවා විකුණපු බඩු පාරවන්න නොලැබේ. ඒක කොහොමද? නිසා අපි මේ ගනුදෙනුව සාතික් කරන්න ඉස්සර වෙලා අඩුපාඩු ටික දැක්කයි කියලා කියන්නේ සුද්ධ ලාභේ ඒක නැස්කාත්‍යයක්. ඒක මේ අඩුපාඩු දකින වන්ද්‍රගමේ සීගතියක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ විනිශ්චය කරන්න ඉස්සෙල්ලා මේක පරීක්ෂා කරන්න කෙරුවට පස්සේ ගණ්ඩ බඩුවක් නැති තරම් හැම බඩුවම හිල් තුනක් තියෙනවා අනිත්‍ය දුකයි ඕනෙම අපි ගන්න හදන බඩුවක්. ඊටසේ සුද්ධම පෙන්ලා තියෙන හැම බඩුවකම අනිත්‍යත්වය තියෙනවා. හැම බඩුවම දුක්ඛත්වය තියෙනවා අනාත්මය තියෙනවා. මොකද ගණ්ඩ ඉස්සලා අපි මේක හිතන්නේ ඒක සදාතනික අපේ પરම්පරාවටම උදව් කරයි කියලා. ඒකකට ගානක් දෙන්න පුළුවන්. නමුත් අපි දන්නවනම් අද බුදුන් අදහනවනම් මේ කරන ගණදිනව කොච්චර ගණන් කරලා බලවත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙක දන්නවනම් ඒ කරන දේ පිළිබඳ කොම්බ ගතියක්, හිස් ගතියක්. මගේ වචන තමයි හෙන ගහච්ච රෝම් පිටිනයක් වගේ තමයි තියෙන්නේ. අල්ලිවිල ගන්න මොනවද තියෙන්නේ මේ ලෝකේ? පොරොදින සලකාද ගත්තට ගත්තයි කියලා මේක පොහසත්කමක් නේ නම්බුවක් කියලා හිතන්නේ තියෙන්නේ. මොකද කරන්නේ? කුෂ්ඨ රෝගේ නිසා කහනවා. නම්බුවද? ආ මේ වගේ නෝන මහ බයක් ඇති වෙනවා. අයියෝ මේ අපේ දරුවන් අපි කවදද මේක කියලා දෙන්නේ? මේ පරිභෝගික ලෝකෙට අපි කොහොමද මේක කියලා දෙන්නේ? නව නිෂ්පාදන ඕන මේ පේටන්ට් රෙකෝඩ් කරලා මේ මේ කම්පැනි ගහන්න හදන මිනිස්සුන්ට අපි කොහොමද මේ කියලා දෙන්නේ කියලා නිකන් මුළු ලෝකෙම යන්නේ මේ පැත්තටනේ. යන මාධ්‍යයයි මුළු එකම යන්නේ ඒක හිත මේ මොනවද මේ දැනුම කියලා ලෝකේ බාර ගන්න පුළුවන්. මම බුදුම බයක් හිතනවා මේ හදලා තියෙන මේ ලෑල්ටි ඔක්කොම ගුල්ලෝ ගාවනම් අපි දැන් ඩොක්කාර වැටෙනවානේ. ඉතින් මේ වගේ දෙයක ඉන්නේ ගුල්ලෝ ගහලා නැත්තාකල් අපි මුළු ෆ්ලෝ එක ලස්සනයි කියලා හිතන්නේ. මේ වගේ දෙයක් ඉන්නකොට පේනවා අපි ඉන්නේ පොරටේ උඩ. තාම වෙලා වෙලා දැන් හාමුදුරුවෝ ගණ කීක ඉන්නවා ලෑල්ලා දින එක විතරයි. ඊට පස්සේ නෝ ආයෙ දෙකක් නෑ ආයෙ කතා කරන්න මොනවාක්වත් දෙයක් නෑ chance එකකුත් නෑ අපිට නඩු අහන්න කතාවකුත් නෑ මේ ඉලිපදින මොළවන තෙද්දිය සැලියේ කකෝ දියේක මොනවාගේ දියේ කෙලියේ. ඒ ඒ නඩ නාටක තමයි යන්නේ. ඒකෝට ඒක දැකපු දවසේ ඉතින් කියාගන්න බැරි පැත්තකටපත් වෙනවා බයිරගතාන කියලා කියන්නේ අපි ඒව නොදකින තාක්කල් මතුපිට ධන සංඥාවෙන් ඉන්න තාක්කල් අපිට මේකේ ලොකු අගයන් ආඩම්බරකට වැඩි මේ හොඳයි අනම්මයි. මොකද මේකේ කවදා හෝ විනිවිද බලන්නේ නැහැ පහ වුණාට පස්සේ. නොබල ඉන්න බඩ. ඒ කවදාකවත් වෙන්නේ නැහැ. ඒකත් දැක්කට පස්සේ දෝෂේ ආයෙක නොබල ඉන්න මොනම තරින්නද නැහැ. ඒ තමයි ගැටි ඉගුනේ. ඉතින්ගේ බය හිතන දේ නගන දේ මොකක්ද? පැවැත්ම සඳහා කරන්නේ. ඒ තේරෙන පටන් අර ගන්නවා මේක සංසාරි කියලා කියන්නේ දැන් පුදුමාකාර බයක් ඒ උපමා දෙකක් වෙනවා අතුආවේ මේ සාර්ථකකට අහුවෙච්ච ගෙම්බා මොන්න තරම් මේ එක්ෂියාවෙන් ආසාවෙන් මේ සාර්ථකමුකින් ගැලවීමට එතන ඉඳගෙන කටයුතු කරන්නේ පුදුමාකාර බයකින් පුදුමාකාර අය කියන්න දෙයක් නෑ හිරි වැටෙනවා ඒ වගේ තත්ත්වෙ. ඒ වගේම ඉස්සර එක පුරුෂයාට ඉස්සින් 6 දෙනා 7 දෙනා ඉඳලා තියෙනවා. ඒ සපත්නී කියලා කියන්නේ. එකම පුරුෂයාගේ ස්ත්‍රීන් 7 6 දෙනා 7 දෙනා නේනම බෝසත්නී කියලා කියන්නේ ඒකයි. මොකද ඒ මිනිහාට ගෑනු 6 දෙනාගේ තියෙන දුක දැනගුවම පැනලා යන්න හිතෙන හිතිල්ලත් අන්නර තර්කයක් හතෙන් ගහන්න තියෙන දැනුම වගේ. සපත්නීන්ගෙන් ගැලවෙන්න තියෙන ආසාව. එක දෙක කරගන්නකොට නම් හරි සන්තෝෂේ. මට ඕන තරම් ගෑනු ඉන්නව ප්‍රශ්නයක් නැහැ කියලා. තුන හතර උනාට පස්සේ එකිනෙකා ගහගන්න ගිහිල්ලා වල අර කැටි හුමාරු වෙනකොට ඒකෙන් ගැලවෙන්න එනවලු ආසාව. ඒකත් ඒ වගේ තියෙනවා. ඒකවල තියෙනවා මේ අපි මෙතෙක් කල වමනාවේ මේ ගොමුකම පොසත්කම කියලා ගත්තද ඒ තුළ තියෙන මේ ගැළවීමේ ආසාවට කියන්නේ මුංචිතුකම් මේ තාඥානේ මේ බයෙන් තමයි එන්නේ. ඒකද විතරම මේ ඇත්තම අපේ වචනේ කියනවා මේ ඇදගෙන නාන්නේ. ඉල්ලගෙන ගන්න පරිප්පු. ඉල්ලගෙන ඉවරලා ඉතින් අනිත් ගාන කෑ ගහනවා අයියෝ ඇයි මට මේ දේ උනේ බලනකොට කිසිම කිසි කෙනෙක් වගේ කියන්නේ ඇත්තෝ මේක කිව්ල උඹයි කාලා තියෙන්නේ. මේ දේ අරලා තිබිලා තියෙන වෙනම කතාවක්. උඹ කෑවදේ තමයි උඹ බඩට යන්නේ. ඒක තමයි උඹට රස දැනෙන්නේ. ඒක තමයි හොඳ නම්. නීරියාවක්, ඕජාවක් වෙන නරක නම් බත වෙන්නේ. ඉතින් ඒකට හරි බයක් ඇති වෙනවා අපි මේකෙක් කල සංසාරයේ ගමනයි දැන් ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. එළබිච්ච මොහොතේ අපි යමක් කළ යුතුද කියලා. ඒකෙන් අපි කොච්චර මේ මේ ධර්ම දැනගෙන හිටියත් තාම 99ක් තීන්දුව අපි ගන්න කාමයටනේ. තාමත් ලෞකිකනේ. කොච්චර කෙරුවක්වත් ඒක නිසුද්ධ කරන්න බෑ. නමුත් අර එක 100ට එක ඇති කරපු සතිය හැම තැනදීම වෙලා දෙනවා මේක පුස් මේක පුල්ල ගහලා මේක කොම්බේ මේක එන ගහට කොම්පෙට් නේ කියලා එතකොට නිකන් මේ බයක් බය නෑ ඒ ඒ තන උපදින බයක් බයිසුපත් ගන්න කියන්නේ. ඒ කය පස්සද්ධිය කියලා කියන්නේ කය ප්‍රසාද බව මඩ වතුරක් වීදුර දාලා කබඩයක් උඩ තිබ්බාම බොහෝ වෙලා යන්න යන්න උඩ හරිය පිරිසිදු වෙන්නේ. නැත හරිය මන්දි කියන්නේ කලබල වෙන්නේ. උගාකලා තියෙන තියෙන උඩ පිරිසිදු ගැටි වැඩි වෙනවා වගේ කය හැම වෙලාවෙම තියෙන්නේ මේක එක මානසික ධර්ම වලින් ඇඳිලා කලවන්නේ. අර tempat එක තමයි ප්‍රසාද වෙනකොට වෙන්නේ. ඒකට මන්දි නැතුව නෙවෙයි. මොකද අඩියට බහලා තියෙන උඩ ටික පිරිසිදු. මන්දි හයිත වතුර කලයක් වලට අපි අම්මලා ගත්ත ගමන් ඉහිණියට දැම්මා. ඉහිණියට දාගම ඒකට කොහොම අඬ අඬ උරාගෙන අඩිය දෙනවා කලිය නමනකොට එන්නේ හොඳ වතුරට. ඒක තමයි කියන්නේ පස්සබ්දේ කියලා. ප්‍රසාද බව අර කියන්නේ උදක ප්‍රසාද මානික. ඒකයි අපේ අපේ අම්මලා තියෙන මානිකේ තමයි ඉතින් එන්ජිනියර්. ඔබ තමයි අපිට තියෙන මානිකේ. එහෙම නැත්නම් ඇලම් මොන ඇලම් එකක් දැම්මත් වතුරට ඒ ඕගනික් නැත්නම් ඔක්කොම එකතු කරනවා. ඒ ඉතුරු ටික තමයි ප්‍රසාදය කියන්නේ. අපි තේරෙනවා කියන්නේ කෙලස් නැති කරන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. කලබලකාරී කෙලස් එහෙම තැම්පත් කරගන්න. ඒක තැන්න කීකරු කරගන්න. එතකොට එන ගතිය තමයි ප්‍රසාදේ කියන්නේ. ඔව් ඒ කියන්නේ අර ඉමෙට් කියලා ප්‍රවෘත්ති ගන්න තියෙනවා. ධානාංග නැහැ. ඒත් ඒ ගැම්ම තියෙන ඒකට හොඳට බලන්න පුළුවන්. ධානේ බලන්න පුළුවන්, ධානාංග බලන්න පුළුවන්, ඉස්සරහට කෙලෙසෙන හැටි ඔක්කොම දැක් ගන්න පුළුවන්. ඒකට තියෙන ගැටුම පස්සේ. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකු මාර්ගයට පිවිසි අයයි කියන්නේ කොමන කරුණු සම්පූර්ණ වෙද මේ මාර්ගයේ තියෙන වචන කියන අප්‍රකප්පණය කියන්නේ. මෙතන කියනවා නම් ඔය යතරෙනි හතරෙනි ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය ගන්නවනම් මේ තිසරණ ධර්ම සමාදන් වීම තමයි මාර්ගය කියන්නේ. සම්කිත කෙනෙක් මම බුදුන් සරණනවා ධර්මයේ සරණනවා සංඝ සරණනවා කියවන ඊට පස්සේ ඉතින් මාර්ගස්තකම් අදුම ආර්යයන් වහන්සේ පෙන්වන්නේ තිකරණ ලැබෙච්ච එක නම් අදුම ආර්යයන් වහන්සේ මාර්ගස්තක බුදු ස්වාමීන් සාමාන්‍ය නිදිමත නොමැති උනත් භාවනාව ඉඳගත් පසු නිදි වඩ නිදි බර නිදිමත වන්නේ මේකට හේතුව මේ සීන සහ මිද්ද කියන চৈতසික දෙක එකතුව තමයි අපි ඔය නීවරණයක් වශයෙන් ගන්නේ මේ මිද්ද කියන කෙනේ නිදෙනවයි කියන එක ඒක කියන්නේ අයිස් හෝ බතක් ටිකක් හෝ බඩ ටිකක් දෙකකට ගන්නකොට පස්සේ ඒකේ අර ස්ප්‍රෙඩබිලිටි නැති වෙනවා රට ගාන්න බැරි ගැටේ ක්‍රෙඩබිලිටි නැති වෙනවා. ඉතින් නිදෙලා. අන්න ඒ වගේ තමයි අපේ හිත ඒ ඒ දේවල් වලට යෙදීමේ තියෙන අර කර්මඤ්ඤතාවයේ සුඛනම් වල හැවෙ නැති වෙනවා. නැතිනම් නිදුනට පස්සේ ඒ දේවල් වල තොගේට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ නිද්ද භාවයෙන් ඉස්සත් වෙනවා. අනිත් එක හුඟක් මේකට හේතුව සත්‍ය සමරස භාවයට එන්න පටන් ගන්නත් පස්සේ කොයි දේ වුණත් එකයි. අර මොනේ තිබ්බත් එකයි, අර මේ භාවය කරන කාවත් එකයි, ඉන්න සතුටක් උනත් එකයි නැතත් එකයි කොයි දේ උනත් එකයි කියලා ආවට පස්සේ අර ඉරියව්ව පැවැත්වීමේ තියෙන දැඩි පෞෂත්වයේ තියා ගන්න ගැටි නිකන් ඒ බානකට පොදුයි. ඒ කියන්නේ ඒක කියලාට අර මේ සංස්කරණය කිරීම අවශ්‍ය වෙන්නේ. ප්‍රകൃතියට අඳා. ඉතින් ඒකටත් අර සම්පූර්ණ මෙහෙම සිද්ධ ගැහුවා වගේ හිතන ගැටි නැතුව වැක්ෂණ ගැතිය. එහෙමත් ඥානිතක වායෝ ධාතුව ගරු භාගයට එනකොට දැනුමට උරංගනවා. විතර මෙහෙම අල්ලලා දෙනවා. ලහු භාවයේ දෙනකොට වැක්කෙනවා. මලුම කුලම් ගියාවා. ඒ නිසා සමහර වෙලාවට වායු ධාතු උද්දත භාවයට ආවට පස්සේ ඉද්ද ගැහුවා වගේ තමයි හිතෙන්නේ. එයාට කොහොමදක්වත් එනේ ඉන්න බෑ. නමුත් මේ වායු ධාතු සමානලා දෙන ලහු භාවයක. ඊට පස්සේ වැක්කෙනවා. ඒක ඒ වගේ මේ භාවනාවේ සමහර මේ වැක්කෙනකට ලකුණු මේ සෞඛ්‍ය සම්පන්න සමහරව සෞඛ්‍ය සම්පන්න නැහැ. විශේෂයෙන්ම නිවර්ණයක් වශයෙන් මේ තීර විද්‍යාවවිල්ල වැටුනොත් ඒ වෙලාවේදී වෙච්ච දේ accountability එක නැති වෙනවා. ඉන්නේ මොකද්ද කියලා කියාගන්න බැරි වෙනවා සතිය නෑ. එහෙමනම් ඒ කියන්නේ අපි කාලේ නැස් වෙනවා. සමාජනාට මෙහෙම ඉන්නවා දන්නවා. මම දන්නවා දැන් මම ඉරියව්වට ඇවැත්තෙන්නේ නෑ. නමුත් අර අබේ බල දිලිසෙන සත්‍යක් නෙවෙයි. සාමාන්‍ය සත්‍යක් තියෙනවා. ඒ කියන්නේ accountability කියනවා. මේ වෙච්ච දේ දන්නවා. එහෙම වුණොත් එහෙම ඒකෙච්චරම අපලයක් නරකක් විතර ගන්න පුළුවන්. යන්නන්නේ නිකන් ඕක දෙක ලියලා අනිත් ගාන සතියට නැවතත් අර වීර්ය නන්දි කරලා වායු ධාතු කුඹලා ආය ආය දේව හදලා දෙන වෙලාවක් එනවා. එතකොට මේ නිදිමත වගේ මුලැමැදාග දැක්කා. මැදදී දන්නා හොඳටම දන්නවා දැන් දැක්කෙලා ඉන්නේ කියලා. හලබල වෙන්නේ නැහැ. ඊට පස්සේ ගියාට පස්සේ දන්නවා දැන් මේ ප්‍රකෘති සංවර්ධනය යන්නේ. ඒ තමයි ප්‍රශ්නේ ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒ තමයි ප්‍රශ්න නගලා තියෙන්නේ මේ මේ ඕකම තමයි සාමාන්‍ය නිදිමත නොමැති වුණත් භාවනාවේ ඉඳගත්තු නිදි බර වෙනවා. නිදි බර වෙනවා කියන්නේ ඕක තමයි ඒකම තමයි ප්‍රශ්නේ. ඒක තමයි මම මේ කාරණා තුනක් කිව්වේ නැවතත් හද ප්‍රශ්න අහුවට පස්සේ මට මේකයි. ඉතින් අහගෙන ඉඳලා නැහැ ඉතින්. ප්‍රශ්නේ අහගෙන ඉඳලත් නැහැ උත්තරේ දෙන්නත් නැහැ ආයෙ ප්‍රශ්න අහලා. එනිසා ඇක්චන් පිටේ ස්ලෝ මෝෂන් දාන්න ඕන අර කියූප එක ආයෙ කියවන එකයි තියෙන්නේ. නැත්තම් බැටරි බයි. මගේ බැටරි බයි. සිංහලෙන් අප ගත්තා තමන් හෝ වෙන කෙනෙකු මරණ මොහොත ළඟා වන විට යම් ධර්මයක් මතක් කර ඇති වහොත් ඒ ඒ කුමක් විය යුතුද බව කර්මයෙන් පහදා දෙන්නේ නැණි මේ මොහොත මාර්ගඵල මාර්ගඵල ඇති අවස්ථාවක් විය හැකියි ඇත්තට මේ ඒ සාධනේ තියෙන සමසීසි නිවන කියලා එකක්. සමසීසි නිවන කියලා කියන්නේ මරණ චිත්තක්ෂණ වේදනාව වේදාන්පස්නාට දාලා මරණයයි නිවනයි දෙක එකට. ඒක තමයි ගෝධික ස්වාමීන් වහන්සේගේ ධන්න ස්වාමීන් වහන්සේගේ දෙන්නගෙම වෙලා තියෙන එකයි. දෙල්ල කපා ගන්නවා. කපාගෙන මේ දෙල වේදනාව මතින් තමයි නිවනටපත් වෙන. ඒකට මරණය සහ දෙකම දෙනවා. ඒක ඉඳ තියෙනවා. ඒ වගේ අනිත් එක තමයි මේ මරණ මොහොතේදී අවශ්‍ය කරන යොමුව අවශ්‍ය කරන ගුණුව දීමෙන් මොකක් වැඩ ගන්න පුළුවන් බවක් පෙන්නනවා මරණයෙන් පස්සේ වුණත් ඒක කරන්න පුළුවන් බව තමයි මේ ලෝක උපත තිබ්බට මලපත කියලා කියන්නේ ඉබෙතෙන් දුක් කොහේ ඒක නරඹන්න පස්සේ ආත්මේ ගයිඩ් කරනවා මරණය වෙලාවෙදීම මේ මරණය ඒ නිසා ආයෙත් අසුත වෙන්න බෑ සතිය ලෝකම් කියලා මරණයත් එක්කම බාඩෝ එකේදීම සතිය ලෝක ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට නිවනට තියෙන ඉඩ වැඩි කියලා. ඒ වුණාට ඒ පුද්ගලයා තාම පිළිගන්න කැමති වෙන්නේ නැතුව මරනවා කියලා. එයා තාම අර පරණ ඇඟත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්නවා නම් සතිය හුද වෙනවා කියන දේ ඇහෙන්නේ නැතුව. නිසා ජීවත් වෙන කම ඒ තිබ්බත මලකට කියවනවා ඒගොල්ලෝ. ඒ දහන පොතක් ඒක අපේ වේකන්තේ අකිගෙන කියවන්නේ. මරලා ගෙවල් වල ඒ තමයි තිබ්බත මල. ඒකෙන් පුහුණු කරන්නේ මරණයේදී උඹේ පංචස්කන්ධය උඹට කොලොසිප් එකක් විදිහට උඹේ නැන්නේ. ඒ බාධාව අයින් වෙනවා. එතකොට උඹේ හිත ප්‍රබාස්තර වෙනවා. ඒ ප්‍රබාස්තර දැනෙන්නම ගියේ ගම රෙකග්නයිස් කරනවා. දැන් මේ මට උනේ ලාභයක් කියලා. එහෙනම් ඒ පුද්ගලයාට ඒ තුنين ලොකු ඩිස්ක්‍රිප්ෂනල් පාඩයක් එනවා කියන්නේ. මොකද ඒක උඹ දෙනකොට වෙන්නේ නැහැ මොකද මරණයදී කලකොල වෙන නිසා. ඉතින් මරිච්ච ගමක් කියනවා. ඒ වැඩේ වෙන්නේ මරණ ඉස්සර කියෝ ටික තමයි. එහෙම නැති වුණොත් ඊගාවට එයා සාමාන්‍ය ආලෝකයේ දෙන තැනකට යනවා. තීන්දුව කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අම්මිට භාවනා කරලා තියෙන මගේ රාගය එනකොටම සතිය පිටන්නේ රාගයල ටික වෙලා ගියාම සතිය පිටවන මට්ටමක් තිබිලා තියෙනවා. එතකොට යාට මේ මේ පණිවිඩය මතක් වුණොත් එහෙම සම්පූර්ණ කර්ම වේගයට යන්න දෙන්නේ නැතුව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් තාක්ෂය. يعني ඔපචුනිටි එක හම්බ වෙනවා. ඒකටත් තමා වුණොත් කිමින අවස්ථාව දෙන සම්පූර්ණ ඒ කර්ම අනුවම තීන්දුව කරනවා. ඉතින් ඒක තේරවාදී පිළිගන්නේ. තේරවාදී කියනවා තිබ්බත මලකට කතාවක් නෑ. නමුත් ඒක කිච්චු කතාවක් ඔය දේව ධර්ම සූත්‍රයේදී ඒ දූත සූත්‍රයේ ඒ දූත සූත්‍රයේදී ධර්මතනදී සඳහන් කරනවා මේ මිනිසෙක් නම්නට පස්සේ ඒ මනුස්සයාට මේ ළම රජුගේ chance ලැබෙනවා. අවුකරේ ඉඳගෙන බ්ලොග් ගාලා වැටිච්චාම ඔළුව එයාට කඳ උඩට තියාගෙන වැටෙනවා. වැටෙන කියලා බලනකොට ළම රජුගේ ඉස්සරහයි. ළම රජුගේ ඉස්සරහින් ගාම මොකද මෙහෙ ආවේ කියලා. දඹදිවෙම ගියානේ. ඇයි මෙහෙ? නේද නේද නේද නේද කියලා කතා. ඉතින් අර කරවපු පින් නිකන් ඒ කුක්කානෝ කියන කනකත් අල්ලන දෙයක් නැහැ. ඔය කරන සාමාන්‍ය පින් වල යමරජුර ගණන් ගන්න, රමජුර ගණන් ගන්න හොඳ අය ඇති දිනක් තියෙනවා. එතන බෝ මේ සායනේ. ඉතින් අර මනුස්සයා යමරජුර දකින්න කොට අර තිබුණ ටිකක් ඒක නිසා මම උඹට මේ නොයෙන්ද අනිදකාරේ පස්සේ කෙවල කියන්නේ දේවදූත වන්නේ කියලා කියන්නේ මොකද? දැක්කේ නැද්ද කියලා. ඉතින් යාර තක්කු කියන්නේ මට කවුරක්වත් එහෙම මෙහෙම නොවන කාරක් කියලා දුන්නේ නෑ මම ඒකේ කාමබෝධය සැපින්දගෙන ජයත හිටියා මම හිතුවෙත් නෑ මෙහෙම වෙන්නේ කියලා අනේ එහෙම දෙයක් නෑ ඒ මිනිස්සුන්ද දැක්කේ නැද්ද තමන්ගේම අසුත්තේ මල මුත්‍රා ලැබුණ බොන්ති දරුවෝ ඒ මම ඕක කලින් දේවතුට හරි පේනනේ අසුද්ධි ගන්නෙත් නෑ මල මුත්‍රා ගන්නෙත් නෑ මගේ කාට එලවන්නත් බෑ ඔතන හිඳපු බව උඹට බටගන්න චෝදයෙන් කියන්නේ තරුණ වෙලා. බටන් ගත්තේ ඔතනනේ ඒකම දක්වන්නේ. ඉතින් කියනවා අන්නේ අනුරාධිනේ මම දරුවෝ දැකලා දෙනවා මට මේ පණිවිඩය ආවේ නැහැ. ඉතින් දරුවෙක් දැකලා මමත් මේ මෙතෙන් ආවේ ඔතන ඉඳි බව මතක නැහැ. මට ආවට පස්සේ මට තේරෙන්නේ හත විදිහට. ඒ වෙනකන් දෙදෙනි දූතයා මිනිස්සු දෙද වෙලා මිනිස්සු අසුකේ වලුත් කියලා කියන්නේ අංශභාගවල අනිවාර්ය කොච්චර දැකගෙන නැත්නම් ඉන්නේ ඊට පස්සේ දැන් වයසට ගිහිල්ලා වම තියෙනකොට ලකුණ යනවා. දැන් ගාලා යනවා. කන ඇයෙන්නේ නැහැ. කම පෙරාගෙන හොතු පෙරාගෙන ඉන්න දැකන්නද? ඒකත් දැක්ක ඒ වුණාට මං ඔතෙන් යයි කියලා මට හිතෙන්නේ. ඊට පස්සේ කියනවා අන්තිම රාජ්‍ය දඬුවම් වලට අහු වෙලා මල් මාලෙට වදමල් මාලේ දාගෙන කටෙන් ගහගෙන පාර ඇරෙන් යන මිනිස්සු හතරෙන් දෙවිදී. එහෙනම් මම දැකලා තියෙනවා නමුත් මේ වැරදි කිව්වොත් මෙයාගේ දඬුවම් වෙනකම් මට සම්බන්ධුනේ නැහැ. අන්තිමට කියන්නේ මනෝවිද්‍යාව දක්වන්නද? සම්පූර්ණ හිතේ වගේ ඉන්නවා. නමුත් මුන්නම දේශන කරා. ඊට හතරට මේ මිනිස්සයා පහකටම නෑ නෑ නෑ කිව්වොත් ඒ වගේ මේක වැඩි වෙනට chance එකක් දෙන්නේ විදියක් නෑ. ඒක යමරදි යම කල්ලන්නයි කියන්නේ. ඒකෝට යම බලන දෙකත්තේ බලාගෙන ඉන්නේ එවන්සේ ගන්න. යමරදි ඔබ ගන්න එකයි යන්න බෑ. ඉතින් ඊට පස්සේ යමක යම අරගෙන යනවා. ඉස්සතු කරන්නේ. කාට හරි කියන්න පුළුවන් වුණත් එතනදී ඒ කියන්නේ සීයලවගෙන අනිත් මම මේ මිනිස්කේ කතම වෙලා ගැටෙන්නේ දෙකක් ගන්න කිව්වා ඒකත් නම් මට හිතුණා අනේ මටත් මේ ටික වෙයි කියලා. ඊට පස්සේ නඩේ අනිත් දෙන්නා ඉතර පස්සේ යම රාජ්‍ය ලෝකයන්ේ චිර කතන්ති චිර භාවිතන්ති හරිතා අනුස්සරිතා සීකරන්නේ. මේ කරනකොට එනකට යම් විදිහකට ලේ උනනවා නම් ඒකට ඒක එක chance එකක් දෙනවා. ඊළඟ කමයි මිනිස්සු වගේ ජීවලෝකෙට පිටලා ආපහු ස්කෝලර්ෂිප් ගන්නවා. ප්‍රොමෝට් වෙනවා. නෑ ළමයා ළමයාත් එක්ක ඉස්සර මොනවා කරන්නේ. හැබැයි කාන්තාවගේ try කර. කාට හතරක් තියෙනවානේ. try කළා නේද? මේ ළඟදී පත්‍රේ දාලා තියුණා. පත්‍ර කාර්යෝ ගන්න පස්සේ එහෙම මනසේ කැමරාජුර ගාවට ගිහිල්ලා යානාජුර යනකොට හිතේ සුදු වෙනවා. අතු වෙනකන් හිතුවොත් චේන්ජ් කියලාලු. සුදු වෙනකන් ඉඳලා ඒ මනසට chance එකක් දීලා ඇවිල්ලා. මාව නැල්ල ඉපදිලා. මිනිස්සයා මේ පාන් දෙකේක වැඩ කරලා. වැඩ කරන වෙනවා මිනිස්සයා පාන් ගෙනියනවා බයිසිකලෙ. යාළුවෝ විකුණන ගමන් කර්ම කාන්තාවකට මෙයා ඉල්ලපු ගමන් පාන් දීලා. බිලට. අන්තිම මේ අම්මල්ලි දවස් දෙක ගණන් ගිහිල්ලා මෙයා කියලා මේ සම්බන්ධෙත් නැති කරලා පාන් වලට හයිද වන්නේ නැතුව ඉන්න අවුලක් වෙනකොට මේ පාන් දෙකේ ඉන්නකොට මෙයාට නිතරම මේ අර ජීප් වල සී වෙනවලු අපායෙ ගිහින්. අර මනසත් එක්ක මේ කාම සම්බන්ධයකට ගිහිල්ලා තියෙනවා. ඇදිලා. ඊට පස්සේ බය වෙලා ඉන්න දැන් නිස්සන්නෝනේ පැවිදිලා ඉන්නවා කියලා පස්සෙලා. ඈ? අනේ මම නිස්සන්නවා නෙමෙයි මං නම් දන්නේ. මේ අපේ භාවනා කරපු මිනිස්සේ ගිහිල්ලා පස්සේ දාලා මේකට සාධිත වශයෙන් මට හම්බුනේ අසවල් ස්වාමීන් වහන්සේ කියලා මම පස්සේ ටෙලිෆෝන් කරලා ඇහුවා යකෝ උඹලා කොහේ යන්නද මේ මේ මේවා කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ළඟට යන්න අපි කීයක් හරි එකතු කරගන්නවද හරියක් හම්බ කරගන්නවද කියලා. බොරුවක්ද මොකක්ද නැහැ වැදගත් හාමුදුරුවෝ නමක් දාලා තිබුණා යහ රජුගේ හමුවී පැමිණ නැවත භාවනා කරයි එයා කියලා තියෙනවා නිකන් භාවනා කරන ගිය යනකොට ඒ කතා කරන දෙන්නේ නැහැ නමුත් ඒ ස්වාමීන් තුන්නමක් නිලම්පස ගන්නවා එක නමක් කිව්වලු ඔය කොච්චරකද ඔක්ක 100 100 කර්ම යනුව නෙවෙයි වෙන්නේ කියලා වෙනස් කරන්න පුළුවන් කියලා තානමක් කිව්වලු නෑ 100 100ක්ම කර්ම යන්නේ කියලා ඒකෝට මේ ආමතු ළඟ ඉඳලා එයාගේ කතාව කියනවා අපි කලින්ද කියලා තියෙන අය මොකොත් නෑ ඉර දැන් ඉස්සරහනේ භාවනා කරනවා කියන දාන්නේ. ඉතින් මේ මනස හිතන්නේ සාසනික වැඩ කරනවායි කියලා. ආයේ අනේ එහෙම වෙලා කියනද මම දන්නේ මම නම් එහෙම ආරංචි නැහැ. මමත් නෙවෙයි. ඉතින් ඒ කොහොම හරි අපි හිතපු ආකාරය තමයි මේ මරණ මොහොත කියන්නේ කිසි තේත්ම මේ ජීවිතේ වෙනස් වෙන මොහොතක් නෙවෙයි. අනිවාර්යම ජීවත් වෙන අවස්ථාවක්. නමුත් අපි ඒක කලබල වෙනවා. දකුණු කෙන්දා තුඟා කියලා දෙවියන්ට අදහන සෝවාන් වුණොත් මේ අවස්ථාව හතකට වැඩි වැඩ ගන්නවා. සෝවාන් වුණාට පස්සේ සත්‍යයක් අත්දැකම මේ මරණ මොහොත අනිවාර්යයෙන්ම වැඩ ගන්නවා. 1යි 2යි 3යි වැඩිම හත යනකොට මේ මරණ මොහොතේ තමයි ටෙස්ට් එක දීන්නේ. මේ කෝලංකෝල ඒක බීජ වෙනකොට මේ ජීවිතේම මරණයට නොයා. නැත්නම් ඒක බීජ කියලා එක මරණයයි සෝවාන් වුණාට පස්සේ යන්න ඕනේ. එතන මරණයේදී හම්බෙන මේ වටිනකම තියෙනවා. මේ අවස්ථාව දැනගෙන නඩත්තුවක් නැහැ. සම්පූර්ණ ආධ්‍යාත්මයට යන්න පුළුවන් තරම් කියලා. ඒක බීජී කොලංකෝ ඒක බීජන එකක් නේ. කොලංකෝ කියන්නේ මේ අතිදුම කරන්න පුළුවන්. ඒ නිසා මේ සුවන්නත්තු හය තුන්දෙනෙක් වෙනවා කියලා කියනවා. ඒකෙන් තියෙනවා මරණය වටිනා. ඒ නිසා රිස්ක් එක කියන්නේ බටේම ලෝකෙ කියන්නේ භාවනාව කියන්නේ මරණයට දුහුණු කිරීම. මරණයට එන්න දෙන දුක් අන්තිම වෙන්නේ යහති විශේෂන තමයි මෙත්‍යංගයෙන් කියන ඒ වගේ දේවල් වලට ටික ටික පුහුණු කිරීම තමයි අපි මේ වගේ දැන් ඔයලා ඉන්නේ ඥාති නවර කළ වස්තු අමතක කරලා හැමිනෙදුත් කන්දහයි කියලා යනකොට අන්තිම ටෙස්ට් එක තමයි මරණ වේදනාව. මරණ වේදනාවත් සතුටින් මුක්ති විඳ ගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රාහුල ස්වාමීන් වහන්සේලා ආ රාහුල උඹ ආනාපානයේ 11 ආකාරයෙන් දන්නවනම් අන්තිමට යන සීයේ ආනාපානයේ ප්‍රසවාසයත් සිහින් නැහැ. බලන්න දැන් මේ නැරෙන්නේ කියලා කිසිසේත්ම නැහැ ඒ වෙලාවේ හිත යන්නේ අනපා. ඒ නිසා ඒක බොහොම මේ වටිනා චිත්තක්ෂණ. මේ ජීවිත චිත්තකරණ කිසි වෙනසක් නැහැ. දැන් විපස්සනාදි කියන්නේ මරණ දෙකක් තියෙනවා සම්මුති මරණ තාක්ෂණික මරණ. ආස්වාදෙන් ප්‍රසවාසයෙන් මාරු වෙන ගණන අපිට වැටෙන්නේ නැත්නම් මරණය. ඒ මරණය අපි හුඟා කරලා දැකීම නොවේ නොවේ එක. දැක්කත් අන්ධබන්ධ වෙන තැනක් අන්ධකාරයක් වෙනවා. ආනාපාන හුදුවට සිහින්නනකොට අපි එතෙන්ද යනකොට තමයි අපිට බය හිතෙන්නේ. දැන් මම මොකද කරන්නේ? අපි නැති වෙනාද ආනාපාන නැති වෙනාද දුරේක් නැහැ. අම ගහන් ගන්න කෙනෙක් නැහැ කියලා අපිට අර ජීන් දාඩි දාන තැනක් තියෙනවා. මේ මරණ ස්වභාවය තමයි එතෙන්ද. අන්නේට හිනා වෙලා. අනිත් මම තවදුරටත් මේක ඉන්න වෙනවනම් අපිට පුරුදු කරන්න අපි රියසල් කරනවා මගේ. ඉන්න තියෙන මාගේ ඒ වෙලාවට අහන්න කෙනෙක් නැහැ. ඒ වෙලාවට මේ ආනාපාන කියලා බලන්න උතුරු දරුවක් හෝ ලකුණක් නැහැ. නැති තියනවාද දන්නේ නැහැ. එතන අපිට තේරෙනවා මේක මේ නැරිලා නැහැ. ඉන්න කියලා නැහැ. ඉන්න ගිහිල්ලා නැහැ. කොන්ටිනියම් වල තියෙනවා ඒ කියන්නේ. එක්ස්ට්‍රස් තියෙන. භවයේ තියෙන. මේ භවයේ දුන්නේ තියෙන වෙලාවය. එහෙන් කනින් ආසෙන් ජීවෙන් කන්නේ නෙවෙයි. හෝල් බොඩි එක්ස්පීරියන්ස් අන්න ඕකට අභියත මොන දෙන්න ගන්නවනම් ඒ කියන්නේ හොඳටම අපි මරණය ඉස්සරහට අරගෙන රිහර්සල් කරනවා. ඉතින් ඥානන්දතුමාගේ ඉන්න කාලේ කියනවා මේ චිතින් සිහිපත් කරන්නයි කියලා. මොකද දැන් අත්ය බහුන කරන්න පුළුවන් දැන් ඕනේ නැහැ කියලා එහෙම හිතනකොට ඉවත් කරන්න කියලා තමන් තමන්ගේම මලකෙදිත් කියලා. තමන්ගේ නින්න බටහිතෝ කියලා හිතලා කියනවා. තමන් කියන අනිත්‍යවත සංඛාරා උපාදවය දන්නේ කියලා තමන්ම මේ නිමියට මේ ධාතාව කියන වෙලාව වගේ කල්පනා කරලා බලන්න කියනවා. එතකොට මේ යන හුස්ම කොච්චර වදිනවද කියලා. ඒකනේ එකම ෂුවර් එක දැන් නැරලා නැහැ කියන්නේ. ඒක මිස් වෙන්නේ නැහැ කියලා. දැන් අහු වෙන්නේ නැත අනම්හන මොකුත් නැහැ දැන් දන්නවා ෂුවර් එක තමයි අරටේ මේකේ වෙනස තියෙන්නේ මේ පණ දෙන්නේ. ඒක මිස් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා හිත නිකන් කෝල කරනවා නම් තමන්ගේ මරණයට සහභාගී වෙන්නේ. අනිත් ආදරණ කරනවා. ඒ නිසා මේක හරියට දැන් මේ අර නියඩ ටෙක්නික්ස් එක එන්න පටන් ගත්තා පස්සේ මේ කාමයේ විශාල මාත්‍රාවක් වෙලා තියෙනවා මේ මරණ මොහොත සජීවී කරගන්න. ඒකට උද්දේශනා සඳහන් කළ දෙන්නේ මට අමෘතේ ඕනේ නම් මරණය සිතපත. අමෘතේ කියන්නේ නොමැරි. සදාකාලික වෙන්න ඕනේ නම් මරණය සිතපත් කරන්න දෙනවා. මරණය සිතපත් කරන්නේ කරන කවදා දුෂ්කරද කරන්නේ නැහැ. ජීවිතේ ලක්ෂණ කරගන්නවා. ඒ නිසා මරණ මොහොතේදී ඒ විදිහේ අමෘතේ තමයි. කවදාකවත් ආයෙ මරණය දෙන්නේ. ඒක අපි මේ උත්සාහ කරන්නේ අපි කියන තාක්ෂණය සම්පූර්ණයෙන්ම මරණය අමතක කරගන්න. සම්පූර්ණ මුළු තාක්ෂණය. අවදාකවත් මේ මරණය කියන සංකල්පේ දාලා කල්පනා කරගන්නේ. ඉතින් මේක සම්පූර්ණ මුලාවක්. මේ කියන තාක්ෂණයට මරණය කියන එක දාපු ගමන් මේ සියරම ඇල්ලේ හදපු මාළිගා ටිකක් විතර. දෙල්ලන්ගේ වයිටියක් ඒක ඔක්කොම ගහලා යනවා. බුදුරජාණන් වහන්සේ අමෘතයේ ගත්තේ මූර්තේ. මරණයමයි උන්වහන්සේ කල්පනා කරන්නේ මේ ලෝකේ මරණයක් කියලා කියනවා නම් යමක් අමුත්තක් දෙයක් අනිත් ඔක්කොම හිතේ නෑ ඒක දෙවියන්වහන්සේගේ අවසාන තියෙන්නේ. මොකද ඒක දෙල්ල උන්වහන්සේ දෙවි එකම දේ තමයි ඒක ප්‍රධාන රූපේ තාම ලස්සන වෙලා තිබුණා. මරණය නැති කරන්න කැමති නම් ඒක කවදාකවත් උත්පත්ති නෝ නැති කරන්න බෑ උත්පත්ති නෙවෙයි. ඒක පිළිගන්න කවුරුත් නැහැ. අපිට ඕන ලැබෙන්නේ හොඳ තැනකට දෙන්න. ඉතින් කවදා හෝ උපතින දෙයක් තමයි අනේක ධාති සංසාරන් දාතයි කියන්නේ ඒකයි. උපතින දින වෙකන කරන තමයි ඉතින් රෝග ආවට පස්සෙසුව කරන එක නෙවෙයි. රෝග නොවීමට කටයුතු කරන එක තමයි කියන්නේ. ඒක ඉඳලා මේ මරණය පිළිබඳව අවදි භාවයක. ප්‍රබුද්ධ භාවයකින් කටයුතු කරනවා. ඒ කාදම් වල මරණයෙන් පස්සේ විශ්වාස වෙනස් නමුත් අපි මේ ඉතාවත් මෙතේ මෙතේ නලෙල නමුත් අපි අපි කාවත් සියලුම ආගම් වල අයටත් මරෙන් පසු එකම දෙයක් නේද දෙන්නේ. දැන් බෑ මොකද ලෝකයේ කියලා කියන්නේ මේ සංකල්පන. ඒකන අදහස් ගන්න හැටි තමයි සිද්ධ වෙන්නේ. මම සැකේ මගින් පස්සේ ආයෙත් නැහැ කියන්නේ මිනිහට දෙන ජීවිත නැහැ තමයි. ඒ මනස ඉන්නකන් ජීවත් වෙන්නේ. ඒක අපි දෙන තියනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන එන්නේ ජීවිතෙත් එක්කම. ඇයි අපි එකක් වාරවද නේ? ඊනොරත් මිච්චයි නැත්නම් මේක මේ ඊනොරත් කියන්නේ. උඹට આવුත් උඹ බලපන්. අන්තිමට කන තියෙදි වැඩි කරගමු කරනකොට පස්සේ ඕකද? ඕකල් කරලා මේ පිස්සු. අර කට්ටිය කියන්නේ මට පිස්සු කියලා. මොකද ඒ කියන්නේ මේ මොහොතත් කරනවා එහා මොහොතට ගිහිල්ලා ඒකත් දුක්ති තෝරු කියලා කතා කරන්නේ. දර්ශනය කරන්න උත්තර තමයි. දර්ශනය කියන්නේ ඔය කර තමයි. ඉතින් proliferation, mental proliferation ප්‍රපංචවල පුලෝරක් ඔය කතා කරා. සාදාපත් වෙනවා. ඉංග්‍රීසි ප්‍රශ්න තුනක් තියෙනවා මම ඒක හවතරනක් කතා කරනවා. ඒවල ප්‍රශ්න මේ මම මේ සර්වඥාන් වහන්සේට මේක කියවට හිතනක් කරගන්න යන්න එපා. මොකද මම මම අංග සම්පූර්ණ දැනුමකින් කියන්නේ මම ප්‍රශ්නයක් අහවම බලන හැටි විතරයි මම මේ කියන්නේ. මම ධනිකතට කියනවා මේක හරියම ක්‍රමයක කියලා. අනිත් පැත්තෙන් මේක වෙන වෙන පැති ඒ නැති. දේන්තා මේ